ගෞරවනීය මෑණිවරුන්ගෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කාලසටහන පරිදි අද ධර්ම සාකච්ඡාවකට එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට පිළිසි සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව මම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒසී නමුත් ඒ සාකච්ඡාව එහෙම නැත්නම් මේ පැන විසඳුම් වැඩපිළිවෙල යන අතරවාරේ කාට හරි කියන්න කරන දෙයක් ප්‍රශ්න ගන්න දෙයක් ප්‍රකාශ කරන්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා ඉල්ලා හිටිනවා. ඒත් එක්ක මේක මෙහින් අර සපේන මයික් එකට කතා කරනවා නම් ඒක මේ වාර්තාගත කිරීමේ වැඩ පිළිවෙලට උදව්වක් වෙනවා. ඒ නිසා කාට හරි ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඉඟිකරන්න. එතකොට මේ මයික් එක Tamanට ලැබෙන්න සලස්වාවි. ඒ අතර අපි ලිඛිත ප්‍රශ්න දෙක ඉදිරියට යමු. අර ස්වාමීන් වහන්සේ නියමාකාර වත්පිළිවෙත් වලට උරු වී භවනා යෝගීව සැබෑ කල්යාණ මිත්‍රයෙකුගෙන් උපදේශත්ව ජීවිතය ගෙවන්න කැමැත්තෙන් පසු වෙනවා. ඒ සඳහා මහාන වීමට කැමැත්තක් ඇතත් සුසු මෙහි මෙහිණි ආරාමයක් නොවීම දුකක්. ඔබ වහන්සේ කාර්නික වෙලා මේ පිළිබඳව අනුකම්පාවේ නියමාකාර ප්‍රතිපදා මාර්ගයේ යායක ආකාරයේ මෙහිණි ආරාමයක් නිර්මාණ කරන්නේ නම් පිංසිදු වේවා. මෑණිවරු hina වෙනවා කියනකොට මොකද මෑණිවරු දන්නවා මේනි ආරාම කියන්නේ මොනවද කියලා. කවුරු කෙරුවත් ඒ වැඩට ගිය කට්ටිය එක අනා ගන්න. එච්චරයි. ඒක මෙහෙණිවරුන්ගේ තියෙන මේ ආවේනික දුක. ඉතින් නමුත් මේ 23 වෙනිදා අපි යන්න බලාපොරොත්තු වෙනවා යටියන්තොට. ඒකත් මේ ඉජිරුවන් මහත්තයා කැමති නෑ මෙහෙණි ආරාමයක් කියනවා කියන්නේ. අපි බලාපොරොත්තු වෙනවා එහෙම ආරාමයක් කියන්නේ දීර්ඝ කාලය ඉන්න කෙනෙකුට ස්ත්‍රී පුරුෂ ભેදකින් තොරව කරගෙන යන්න. ඉතින් ඒක නිසා ඒකට අපේ පැත්තෙන් අතහිත දෙන්න මානේ කරලා තිනවා. ඒ බලාපොරොත්තු වෙන ගිහි පැත්තෙනුත් අපි ඒ වගේම අනුග්‍රහයක් බලාපොරොත්තු වෙන නිසා කැමති කෙනෙක් මේ 23 වෙනිදර ගිහිල්ලා බලලා ඒක හොඳ නම් ඒ වගේ දීර්ඝකාලීන භාවනා කිරීමට පැවිදි හෝ පැවිදි කැමති කෙනෙකුට ඒ වාතාවරණය හොඳ නම් එහෙම අදහස් ප්‍රකාශ කරලා හොඳ නැත්නම් ඒවා සකස් කරගෙන යන්න පුළුවන්. ඒ සඳහා දැනටමත් ඒකේ 30 දිනකට විතර නීවාසිකෝනම් භාවනා කරන්න පහසුකම් තාම නැහැ. දවස් 3-4ක් වගේ ඉඳගෙන කරන්න පහසුකම් තියෙනවා. ඉතින් ඒක නිසා මේක නොහිතපු කල්පනා නොකරපු එකක් නෙවෙයි. නමුත් මේක ගොඩාක් සංකීර්ණ ප්‍රශ්නයක්. ඒකට ගිය හැම වෙලාවෙදීම ගොඩක් අතුරු ප්‍රශ්න මතු කරනවා. ඉතින් ඒ නිසා අපි කලබල වෙන්නේ නැතුව පරිසරයත් එක්ක තියෙන අත්දැකීම් එක එමීට එමීට කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි 23 වෙනිදා ඉරිද දවසක් වටෙන්නේ යටියන්තර යන බව මතක් කරමින් අපි ඊගාව ප්‍රශ්නට යනවා. අවසරකර ස්වාමීන් වහන්සේ දිව්‍යන් වහන්සේ පිළිගන්නා අය කරන පාප කර්ම මස්මාලු අනුභවයේ සත්‍යන් බිලි පූජා පැවැත්වීම නීතිය නොදැන සිටීම නිදහස කරනක් නොවේ මෙන් කර්මඵලයක්ද නොයසිනම් ඔවුන් නොදැන කරන නිසා පව් ප්‍රශ්න වන්නේද මම දැන් මේකෙදී අපිට මේ දවස්වල කතා කරේම දවස් පහක් අයක්ම ඒ කර්මය සහ කර්මඵලය පිළිබඳ කතාවක් ඒ කර්මය සහ කර්මඵලය කියන න්‍යාය ක්‍රියාත්මක ඉන්නේ බෞද්ධයන්ට විතරක් නෙමෙයි මේ සර් අයිසෙක් නිව්ටන් කියපු විදිහට කරපු දෙයට ප්‍රතිවිරුද්ධ වූත් එයා සමාන ප්‍රතික්‍රියාවක් එනවා. ඒක තමයි කර්මඵලය කියන්නේ. ඉතින් ඒක පිළිගෙන හිටියොත් බේරිලා නරක නොකර බේරෙන්න පුළුවන්. නොපිළිගෙන හිටියොත් ඒකට උපහාස කරලා ඒ ඇත්තෝ Tamanට රැස් වෙන කර්ම පාවන. දන්නෙත් නැහැ. ඒ වගේම අසාධාරණව මට මේ විදිහට දුක් ඉන්නේයි කියලා ප්‍රශ්න කළා හිත වෙහෙස කර ගන්නවා. ඒ නිසා සරුවචනාංශේ කර්මේශා කර්මඵලෙ පිළිගන්න ආයත කියලා තියෙනවා මේක බොරුවක් වුණත් කර්මేశා කර්මඵලයේ කියන අදහස බොරුවක් වුණත් ඒ පිළිගැනීම නිසා පාපයෙන් වළකිනවා නම් ඒක ලොකු දෙයක්. මෙලවටත් සුවගෙන දෙනවා. පරලොව පරලොවට සුවගෙන දෙනවා. ඒක නිසා ඒක ගැන දැනගෙන සිටීම සම්‍යක් දෘෂ්ටිය. එහෙම නැත්නම් විද්‍යාව වශයෙන් පෙන්නනවා. නොදැන හිටියයි කියලා ඒකෙන් එන අනිසි ඵලයට නපුරු ඵලයෙන් බේරෙන්න බෑ. එතකොට මේකෙදී හොඳ අදහසක් කියලා තියෙනවා නීතිය නොදැන සිටීම නිදහස කරනක් නොවේ. එමෙන්ම මේක කර්මඵලයක්ද කියලා. ඒ කියන්නේ සතුන් මරන්නේ පෙර කරන ලද කර්මයකට අපුවිච්ච විපාකයක් වශයෙන්ද කියලා. ඒක කියන්න දන්නේ නැහැ. ඇත්තටම මැරෙන සතා නම් අනිවාර්යයෙන්ම බොහෝ විට කර්මඵලයක් වෙන්න තියෙනවා. මේ කරන කෙනත් ඊට ඉස්සෙල්ලා කරපු එක පුරුද්දක් නිසා කරනවද දන්නේ නැහැ. අලුතෙන් කර්ම රැස් කරනවද දන්නේ නැහැ. ඒක ඇත්තටම ਸਰවචනාංශේ මතක් කරලා තියෙන මේ ගැන හිතන්න ගියොත් උම්මත්තක වෙනවා කියලා. මේ විෂය බුදුරජාන් වහන්සේ කෙනෙකුට ඇර කාටවත් කාටවත් සම්පූර්ණ අල්ලගන්න අමාරුයි. ඒ නිසා තමන්ගේ පවුන කිරීම සඳහා වෙන කර්මේ සහ කර්මඵලය අදහනවා මිස මේ සම්පූර්ණ විෂය විශේෂයි දැන ගැනීමට අපිට පුළුවන් කමක් නැහැ. ඒක ਸਰවඥ විෂයක්. ඒ නිසා ඒක ගැන ඕනට වැඩි වෙහෙස වුණොත් උම්මත්තක වෙනවයි කියලා ඔළුව නරක් වෙනවා කියලා. ඒ නිසා අපිට දැනගන්න කරගන්න තියෙන්නේ ඒකෙන් දැනගෙන තමන් සදාචාර සම්පන්න වෙන එක, බයලජ්ජා ඇති කරගන්න එකයි නැත්නම් සීලයක පිළිපිටවන එකයි. ඒකෙන් කෙනාට කොහොම වෙනවද කියන එක සංකීර්ණ මාතෘකාවක් විතරක් මතක් කරමින් අපි ඊගා ප්‍රශ්නට යනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාව දක්වා ඇති සූත්‍රයන්නේ කය ඍජුව පවත්වාගෙන එය කිරීම දක්වා ඇති නිසා සතපෙනීදියාවේ එය කිරීම සුදුසුදයි නැවත පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේ ප්‍රශ්නේ නැවත ඇසීම ගැන සමාව ආයෙදිමි. පටන් අර ගන්න වෙලාවේදී ආදුනිකයා උජුං කායම් පණිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කය ඍජු තියන තමයි පටන් අරගන්න. නමුත් ඉඳගෙන ඉන්න ඉරියව්වෙත් සමහර ලාවට අපි මෙතෙක් කල ධර්ම සාකච්ඡාවලදී මතු කරගත්ත විදිහට ඉරියව්ව වැක්කිරන වෙලාවට පැත්තට නැමෙන වෙලාවට එනවා ඒත් ආනපන සිද්ධ වෙන නිසා ආනපන සති භාවනා පටන් ගන්න තැන තමයි කායරිචු පවත්වාගෙන යන්න කියලා කියන්නේ ඒ පරියන්කේදී පවා ඇද වෙන්න ඉඩ තියෙනවා දෙවෙනි ප්‍රශ්නේ කියනකොට නිදාගෙන ඉන්න වෙලාවේදී වෙන දෙයක් කරනවට වඩා ආනපන ගන්න හොඳයි නිදාගෙන ඉන්න වෙලාවේදී අපිට වෙන වෙන දේවල් කල්පනා කර කර නිදා ගන්නවට වඩා ඒකෙදි චරවචනාංශයේ උපමාවක් ආදර්ශයක් වෙන්න සිංහසෙයියා. ඒක දිගට ඉන්නකොට දකුණු අත උඩ ඉස තියලා නිදාගත්තාම හෘද වස්තුව තියෙන පැත්ත උඩට තියෙන නිසා පහසුවක් එනවා. ඉතින් ඒ ඉරියව්ව හොඳට පවතිනවා නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව වගේ මේ ඉද්ද ගැහුවා වගේ හිටින ගතියක් තියෙනවා. එතකොට ඒ කියන්නේ මම කියන්නේ ඔක්කොට මේක කරන්න පුළුවන් මුළු මුළු රැයම එහෙම ඉන්න ඕනේ කියලා. ඒ විදිහ තමයි සරුවචන් ආංශය අපිට ආදර්ශයක් පෙන්ලා තියෙන්නේ සිංහසෙයියාවෙන් සැතපෙනවයි කියලා. ඉතින් නිදාගෙන මේ පුළුවන් නම් ඒ ඉරියව්වේ ඉඳගෙන එහෙම නැත්නම් නිකන් අහක යන්න තියෙන චිත්තක්ෂණයක් වෙලාවක් ආනාපානයෙන් ගත කිරීම සුදුසුයි. අපි ඒක සාපේක්ෂව සංසන්දනාත්මකව කල්පනා කරන්න ඕන නින්දට යනකොට සර්වඥාංශ පෙන්ලා දීලා තියෙනවා. මෛත්‍රී භාවනාවෙන් නින්දට යනවා නම් ආනිසංස 11ක් ඒ සූත්‍රය හොයලා කියවන්න මෛත්‍රී භාවනාව විතරක් නෙවෙයි කායගත සතියත් 11 ආකාරයට විස්තර කරනවා ඒ කොයි එක කරමින් නිදාගත්තත් මෛත්‍රී භාවනා කරන ආනිසංස ටික ලැබෙනවා. ඒ නිසා ආනාපාන සතියෙන් ගියොත් නින්දට අර මෛත්‍රී භාවනාවෙන් කෙරුවා වගේ සුඛං සුපති සුඛං පරිබුද්ධති නපාපකං සුපිනම් පස්සති කියලා ඒ ආනිසංස ටික ලැබෙනවා. ඒ නිසා ඒක උනන්දු වුණාට කමක් නැහැ. ඊගා ප්‍රශ්නයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සෝතපට්ටි ඵලයටපත් වේ අත්වීමේ එක කාර්යයක් ලෙස ධර්ම ශ්‍රවණය කළ යුතු බව බුදු පියාණන් වහන්සේ දේශනා කොට ඇත. එනෝ දිනකට ධර්ම දේශනාවන් වත් දේශනාවක්වත් ශ්‍රවණය කිරීමට මා පුරුදු ඇත. එනෝ පහත ගැටළු මතුවී ඇත. සමහර ස්වාමීන් වහන්සේලා නැවත උපදිනවා නම් දිවි ලෝකයේ උපදින බව උපදින බව වඩාත් යෝග්‍ය බවත් ඒ අනුව දේවතානුස්සතිය වඩා දෙව්ලොවක හිත පීටුවා ගන්නා ලෙස දේශනා කරයි. විශේෂයෙන්ම තුෂ්ටි දිවි ලෝකයේ සනන් බ්‍රහ්ම දිව්‍ය රාජ දිව්‍ය රාජ්‍ය ධම් දේශන බවත් ජීලෝකේ මාත්‍ය මොකක්ද අහලා තිනව සනන් කියන වචන නෙවෙයි අහලා තිනේ. ධම් දේශන බවත් මනුෂ්‍ය ලෝකයේදී ධර්මේ පුහුණුකොට දෙව්ලොවට උපදින අයට ඊටාම ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්න මාර්ගඵලවට ලබාගත බවත් පවසයි. තවද දෙවිලෝ වෙනත් බාහිර කටයුතු කිරීමට නොමැති නිසා භවනා කිරීමට මුළු කාලෙම යෙදී හැකි බවත් පවසයි. මෙය සත්‍යක් නම් දේවතානුස්සතිය නිතරම වැඩිමිට සුදුසුද පහදා දෙන්න. ඉතින් මේක මේ ඒ හාමුදුරන්ගෙම කියලා අහුවනම් තමයි වටින්නේ. මොකද මම කවදාකවත් මෙහෙම කියලා නැහැ. අර හාමුදුරගෙන් බණ අහලා මේ හාමුදුරගෙන් ප්‍රතිවාප ගන්න ගියාම හරියන්නේ නැහැ. ඒ නිසා එimhe කවුරු හරි කියනවා නම් පිහිටලා ඒක හිතලා ඒක නා ළඟට ගිහිල්ලා අහන්න ඕනේ. මට කියලා තියෙන නිසන්වනේ දිව්‍ය ලෝකේ ඕක විවිධකේ තියෙනවා. ඕකේ දහම් දේශනවා. භාවනා කරපන්. ආයෙ මොකට තව දිවි ලෝකේ කියන්නේ. මං හිතන්නේ දිවි ලෝකියත් මෙච්චර ජොලිතනක් හම්බෙයි ඒ ඒ විදිහට හදලා තියෙන නිසා කොයි එක දුන්නත් අපි ඊගාව එක ඉල්ලන්න පුරුදු වෙලා තියෙනවා. මේ ලස්සන මේ යෙදිලා භාවනා කරන ගමන් මම පුළුවන් තරම් බණ කියද්දි පිටක අහමුසුකෙනෙක් බණ දේශනාවක් මෙතන කෙනෙක් දානවා මේ ධර්ම සාකච්ඡාව. අනේ කරුණා කරලා මේ තමන් චීන කඩේකට ගියාම චීන කෑම කාලා ඉඳ ජපන් කෑම ගැන කතා කරන්න යන්න එපා. ඒ නිසා මේ බන වැඩිවීම කරදරයක් කරගන්න එපා. තමන්ට ගැළපෙන, තමන්ට යාදනයක ගන්නවා. කඩේකට ගිහිල්ලා පොත් ගොඩක් තියෙනවායි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ දේවල් තිබුණට ඒක කරදරයක් කරගන්න එපා. මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා වගේ එක එකනා එක එක දේවල් කියන කරුමිට ඔහම කියව නිසා හොඳයි නැත්තම් ලෙබ්බ කෙනෙක් ගාවට ගියාම වෙන මොනවා හරි කියනවා. කතෝලික පාදර කෙනෙක් කාර්යක වෙන කෙනෙක් කාර්ය කියනවා. ශික් කෙනෙක් කාර්ය ගියාම වෙන එකක්. ඒ නිසා අපි ඔක්කොම ගලප ගලප හිටියොත් මේ අවුරුදු 100 ඇතුළත අපිට කරන්න වෙන්නේ ඒක නිසා අපි කියනවා ඒකට නිකන් මේ වතුරේ පාවන සල්බීනියා වගේ කිසිම තැනක ස්ථිරතාවයක් නැහැ. ඕනගක් එනකොට ඒට ගසාගෙන යනවා, මෙහාට එනකොට මෙහිට ගසාගෙන යනවා. ඉතින් ඒකේ කවදාකවත් පිහිටීමක් නැහැ. ඉතින් ඒකට ඒක ශ්‍රද්ධාවේ මට්ටම කුසල ඡන්දය කියලා කියන විදිහට වෙනස් එකක්. ඔක්කොම ගිහිල්ලා ගිහිල්ලා එක තැනක් අල්ලනවා. බල බල ඇල්ලුවට පස්සේ ඒක දිග කාගෙන යනවා ආයේ මොනවාක්වත් ගලපන්න යන්නේ නැහැ. මොකද ඊට ඉස්සෙල්ලා ගලපලා තමයි මේක තෝරගන්නේ. ඒකේ ඉඳගෙන අනිත්‍යව හොයන්න ගත්තොත් ඇත්තටම Tamanටම Taman නිග්‍රහ වෙනවා, ස්ථාන්ට නිග්‍රහ වෙනවා. ඉතින් ඒක නිසා මේ මේ ශ්‍රද්ධාවත් කුසල ඡන්දයත් දෙක අතරමැද වෙනස ඊවර 10කින් 15කින් වෙන්නේ. ඒක නැති කෙනා කුචල ඡන්දේ එහෙම නැත්නම් තවත් ඒක අදිමොක්කේ කියලා කියනවා. ඒක නැති කෙනා ලැබෙන සෑම බණක්ම සෑම කාරණාවක්ම සෑම ගුරුවරයෙක්ම ප්‍රශ්නයක් කරගන්නවා. අවුල් කරගන්නවා. ඉතින් එන්නේ එන්නේ එන්නේ අවුල්. ඒක නිසා ඒක ඇත්තටම ඒකට හරි උත්තරයක් නැහැ ලෝකේ. නමුත් මම එකක් කියනවා. Taman මේ වගේ රිට්‍රීට් එකට ආවට පස්සේ වෙන දේවල් එක්ක කල්පනා කරන්න හදනවා කියලා කියන්නේ වටිනා කාලේ නාස්ති කිරීම. මේ වගේ තැනකට ආවට පස්සේ අපි සාමාන්‍ය ඉන්නකොට නම් ඔය කොයි දෙයක් ගැලපුවට කමන්නේ නිසා ඉන්න කටකටම කියනවා පළවෙනි බණපටියම කියනවා වෙන තැන් ගැන හෝ වෙන භාවනා ක්‍රම ගැන හෝ වෙන ගුරුවරු ගැන මෙතෙන්දි කතා කරන්න එපා. එතකොට මේ 40කගේ කාලේ නාස්ති වෙනවා. අනික ඉන්න ඔක්කොගම හිත අන්ධබන්ද වෙනවා. ඒ නිසා මෙහෙම වෙනවනම් හොඳම උත්තරේ තමයි තේරෙනවා නම් මේ කතාවේ ඇත්තක් තියෙනවා කියලා. ඒ ස්වාමීන් වහන්සේ හම්බෙලා විශ්ලේෂණය මයිත් මම එහෙම කෙනෙකුට ගැටෙන්න යන්නෙත් නෑ මොකද මම දන්නවා මේ විපස්සනා වල්ලා ගන්න ඉස්සෙල්ලා මම හැමතැනම හොය ඇවිද්දා. මගේ හොඳ වෙලාවට මම හොඳටම Hindu ආගම ගැන හෙව්වා. සෑහෙන දුරට කතෝලික ආගමේ තියෙනවා හෙව්වා. අහුවෙලා මුස්ලිම් ආගමෙත් හෙව්වා. ඔය නිසා මම දන්නවා මෙතෙන් වෙලා ඥානාරාම ස්වාමීන් දැකපු ගමන් ආයේ දෙකක් නැහැ. ඔච්චර තමයි. ඉතින් ඒක මට හරි වාසියට හිටියා. ඉතින් එහෙම නැතුව එක එක තැන්වල ගහ හිටවන්න ගියොත් එක තැනකවත් මුල් ලදින්නේ නැහැ. ඉතින් ඒක කරන්න දෙයක්වත් නැහැ. ඒකට වෙන ප්‍රසිද්ධ උත්තරයක් නැහැ. ඒ නිසා එකයි මම කියන්නේ ඒක රිට්‍රීට් එකට ආවට පස්සේ විශේෂයෙන්ම වෙන ක්‍රමස වෙන ගුරුවරු වෙන ක්‍රම ගැන කතා කරනවා කියලා කියන්නේ මේ අනවශ්‍ය ප්‍රශ්නයක් අපේ විවස්ථාවේ ලොකු සංසය ලියලා තියෙනවා. බාහිර ප්‍රශ්න ස්ථානෙට ගෙනල්ලා ස්ථානේ අවුල්ලදි කරන්න එපා. බාහිර තොරතුරු පත්තරවල තියෙන දේවල්, රේඩියෝ වල ඇහෙන දේවල් ටෙලිවිෂන් එකේ තියෙන දේවල් මෙහෙට ගන්න එපා. මේකට බුදුහාමුදුරු කියපු බණක් තියෙනවා අපි යන්න. ඒ නිසා වැඩි වෙලා අපි ගන්න ඕනේ නෑ මේ පිරිසක කාලේ මේ වචන නිසා මම ඉල්ලීමක් කරනවා. ඒ කියන හාමුදුරු හම්බෙලා ටිකක් කල් භාවනා කරලා ඉල හරිනම් අපිටත් කියන්න. එතකොට අපිත් එන්න පිටිපස්සේ. ගරු ස්වාමීන් වහන්සේ අපි තව තින කීපයකින් බාහිර ලෝකයට පිවිසෙන්නෙමු. අප ලබාගත් ලෝකෝත්තර අත්දැකීම කිසියනම් ලෝකයට පවසොඳ. මේ හුදෙක් උත්තරීතර කාර්යයක් වුවද තීරුම් ගන්නේ අත්ලටගත් කොළ පිටක් වැනි පිරිසක්ය. ඔබ වහන්සේ උපදේශ මෙම කාර්යයේ උපදේශ මෙම කාර්යයට පතමි. මගේ උපදේශය තමයි භාවනා රිට්‍රීට් එකට ගියයි කියලා ලෝකෙට දැනෙන්න අරින්න එපා. ඉවරයි නේතොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම භාවනා කරනවා මම සීල් රකින්නවා මම මොකක්වත් ඕනේ ගියාට පස්සේ තියෙන විදිහට වැඩ කරන ගියාම මොනම කොන්ත්‍රාත්යක්වත් නැහැ. කියා පාන්න ගියොත් අනවශ්‍ය ප්‍රශ්න භාවනා කිරීමත් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ಗುಣ වසහාගෙන ජීවත් වෙන ලෝකෙ ඉගෙන ගන්න. හොඳට ಗುಣ වඩන්ඩ කාටවත් ඇඟෙන්න අරින්න එපා. ඇඟුනොත් ඒක තමයි කරගත්ත ලොකුම අකුසල කර්ම ඒක හරියට තුවාලයකට මේ විස බීජ දාගත්තා වගේ. අපි ළඟ හැකියාව තියෙන්න ඕනේ ගිය තැනක කටයුතු කරගෙන ඉන්නවා මිසක් කිසියම් විදියකට කියාපෑමක්, ಗುಣ හුවා දැක්වීමක් අවශ්‍ය වෙන්නේ නිසා මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා ඉඳලාම ගරු කරපු ප්‍රතිපත්තියක් තමයි බෞද්ධයි කියලාවත් කියන්න ඕන කමක් නැහැ. Taman tamange කට කටයුතු කරගෙන යන්නේ ඒකට මේ ධර්මයේ යොදන්න. උපමාවක් වශයෙන් කියනනම් වැඩ කරනකොට කාටවත් නොදැන්න විදිහට පොඩ්ඩක් නැවතිල්ලේ කරන්න. Tamange නිකුත් වෙන හැම සද්දයකටම ඇහුම්කන් දෙන්න. දවසේ හැකි හැකි වෙලාවල් වල සතියෙන් ඉන්න. මේක කාට හරි දැනුනොත් ඒක වැරද්දක් කියලා හිතා ගන්න. මම මෙහිමීට වැඩ කරන බව කාට හරි දැනෙනවනම් ඉතින් ඒකට උත්තර දෙන්න වෙනවා. Taman tamanගේ ශබ්ද වලට අහුම්කම් දෙන්න බව කාට හරි ඇඟුනොත් තමයි මේ අනුන්ගේ ප්‍රශ්න තියෙනවා කියලා සත්‍ය කඩා ගත්තොත් ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා මේ තුනම වඩන්න. නමුත් කාටවත් නොදැනෙන්න. හැබැයි Tamanගේ කල්යාණ මිත්‍රයෝ ඉන්නවනම් අපි සුමානකට සැරයක් දෙකකට සැරයක් ගිහිල්ලා ඒගොල්ලෝ හම්බ වෙනවා. ඒගොල්ල අතරේ අපේ තියෙනවා මේ ගනුදෙනුවක්. සකච්ඡාවක්. මේ හදා බෙදා ගැනීමක් ඒගොල්ලොත් එක්ක අපි සාකච්ඡා කරනවා. අනික් ලෝකෙට නොදැනෙන්න ඉන්න ඕනේ. එහෙම නොවුනොත් මේ මේ භාවනාවෙන් ලැබෙන අත්දැකීම් පවා ප්‍රශ්නයක් ඇති වෙනවා. ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනයේදී කාමයේ ගැන කතා කිරීමට කළ උනන්දුව නිසා මේ ලිවීම මා සේවය කරන කාර්යාලයේ 80ක් පමණ කාන්තාපක්ෂයේ වේ. මාගේ කල්මනාකාරණයද කාන්තාවක දිනක් ඇය මා සමග සාකච්ඡා කරන විට මගේ පාලනයකින් තොරව කාමසිතවිල්ලක් ඇති වෙමේ විශාල වශයෙන් කෙල එලීම කෙල ගැලීමට හේතු වේ. මා චේතනාත්මකව මේ සිද්ධිය සිදු නොකළ නිසා මාහට දහදිය දැමීම, මූණ කලබීම, වචන පැටලීම වැනිද ක්ෂණයකින් මතුවේ. මෙම හැසිරීම වෙනස් වීම සාමාන්‍ය පුදුලිකෝ අර්ථකථනය කරන අයුරු ඇය මා ගැන වැරදි වටහා ගැනීමක් ඇති කරගෙන මාහට නොබැන එහෙත් දැඩි ක්‍රෝධයකින් පිටව ගියේ. ඉන්පසු ඇය දින දෙකක් මාහට කාර්ය මණ්ඩල ඉදිරියේ ඊතා නරක අයුරින් අවමන් කළහ. දිනක් මට පුද්ගලිකව ඊතාම නොමන ආකාරයකින් අවමන් කළහ. තවද ඇය කාර්ය මණ්ඩලයේ අනිකුත් කාන්තාවන්ට හා උසස් කළමනාකරණයටද දන්නවා ඇති බවත් ඔවුන්ගේ හැසිරීම වෙනස් වීම මට වැටහිනි. මේ ඉති මාගේ ක්‍රියාමාර්ගය වූයේ අපන්නක ප්‍රතිපත්තියයි. සමහර අය මා පරීක්ෂාවටද ලක් කළේය. මේ සිද්ධියෙන් පසු මට මගේ භාවනා මාස 3කට වෙනස් කර පළවෙනි මාසයේ අසුබයත් දෙවෙනි මාසයේ දෙවන මාස නවසීවතිකයත් තුන්වන මාස 13 මනසිකාරයත් වැඩිම පැඩිවීමයි. මෙසේ තුන් මාසයේ මෛත්‍රී භාවනාව වඩා ක්‍රෝධේ මර්ධනය කළේ. මේ භාවනාවන් தත්ත්වේ පාලනය කළමුත් ඊටා හොඳ ප්‍රතිඵල නොදුන්නේ. ඉන්පසු මා එය සත්‍යයට යට කිරීමට පටන් ගත්ත මේ ඒට සිදු ඒද ඒ සිදු කළේ මෙලෙසය. එවන් නරක හිතවිල්ලක් මා වෙලා ගන්නා දැනුණු හැඟුණු විට watch your mind කියා විධානයක් මා විසින් සිතට දැමීමෙනි මේ ඊටා සාර්ථක වීමේ බොහෝ අවස්ථාවන් දීදී උපකාර වීද ඇත ඔබ වහන්සේගේ කාරණික උපදෙස් අගෙමි මා තාමත් එම කාර්යාලය ඊටා සෝදව හොඳින් සේවය කරමි නිවනින් සැනසෙත්වා මේක ඇත්තට මේ මේ විස්තර කරපු සිද්ධියමද මම ඊයේ බණීදී සඳහන් කළේ කියලා සමාන්තර බවක් බලන් ඉච්චරම තොරතුරු මදි කෙසේ නමුත් මේ මේ සිද්ධියදී Taman අනුන්ගේ ප්‍රතිචාර නිසා හිත නරක කරගන්නව වෙනුවට මෛත්‍රී ආදී භාවනා කළ තමන්ම පාලනය කිරීමට ගත්ත ප්‍රයත්නය ඕනෑම සදාචාරවාදී කගේ කරાવી ඒ වගේම මේ යම් ප්‍රමාණයකට මෛත්‍රී භාවනාවෙන් නවසීවතිකයෙන් ධාතු මනස්කාරයෙන් මේක යටපත් කරන්න පුළුවන් වුණාට ඒක తాවකාලික යටපත් කිරීමක් පමණයි සතියෙන් යටපත් කරත් తాවකාලිකයි. ආයෙසරයක් මේක එන්න පුළුවන්. නමුත් දෙවෙනි සැරයක් ආවොත් මේක පොඩ්ඩක් එහෙම වුණොත් සමාජයෙන් ලැබෙන විශාල මේ කටුක නපුරු ප්‍රතිචාරයත් ඒකෙන් තමන් අලුතෙන් කර්ම රැස්න කර යටපත් කෙරුවොත් වෙන වැඩෙත් යන එක සැරයක්වත් ජීවිතේ දැකලා තියෙන නිසා ඉස්සරහට කරන්න තියෙන මේ වගේ ද්වේෂය වෙන්න පුළුවන්, කාමයේ වෙන්න පුළුවන්, නොදැනුවත්කම, මෝහය වෙන්න පුළුවන් ආපුවාම ඒකේ මුලමැද අග වශයෙන් බැලීමට අවස්ථාවක් කරගන්න මිසක් ඊට පස්සේ මට මෙහෙම වෙන්න වෙන්නේ නැහැ කියලා සාහිතියක් දෙන්න බෑ. ඕන වෙලාවක ආපහු වෙන්න පුළුවන්. මිට වෙඩි ලොකුවට එන්න පුළුවන්, පොඩියට එන්න පුළුවන්. ඒක නිසා ඇත්තටම සර්වජන් වහන්සේ ඒ දරකපවත්තන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා එවැනි දෙයක් පිළිබඳව මට මට සහතිකයක් ඇති වෙනකම් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ මගේ හිත කිපෙන්නේ නැහැ කියලා මං කිව්වේ නැහැ කියලා කියනවා. යම් දවසක මට විශ්වාසයක් ඇති වුණා නම් මට ඊට පස්සේ කිසිම දවසක් කිපෙන්නේ නැහැ කියලා අන්න එදාට මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේව මනුෂ්‍යයන් සහිත ප්‍රජාවට කිව්ව මං දැන් කිපෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම කියන්න පුළුවන් ශක්තියක් භාවනා කරනකොට අපිට අඩුයි. නමුත් මේ වගේ දේවල් නිසා අපේ අපිට තරම් නොවන විදිහේ මානසිකත්වයේ කඩා වැටෙනවා, සදාචාරයේ කඩා වැටෙනවා. ඉතින් ඒක නිසා අපි තාමත්ම මේ අංකඩිච්ච ගොනෙක් වගේ හැම ගහචේ හැම ගහ පෙළදෙනක් වගේ තමයි ගත කරන්නේ. ඔඩ්ඩි දෙයක් ඇවිල්ලා වැදුනත් ඉතාමත්ම වෙහෙසයි අපිට මොකද අපි මේ ගැන වග වෙන්න නිසා අනිත්‍යත්ව ඉච්ඡර නැති නිසා ඉතින් ඒක නිසා මෙවට ධර්මමය උත්තර හොයන එක දෙපැත්තටම ලාභයි. Tamanටත් ලාභයි, ඒ පැත්තටත් ලාභයි. ධර්මමය උත්තර ඉක්මනට හම්බෙන්නේ නැහැ. සමහරවිට අපි ඒක ටික කාලයකට తాවකාලික යටපත් කරලා ආපහු එනවා. ඒක නිසා මේ தත්ත්වය ඉක්මවල නැති නිසා පුළුවන් තරම් මේකේ මුලැමැදාග දැනගෙන මේකෙන් ස්ථිරසාර වෙනසක් ඇති වෙනකන් දිගට උත්සාහ කරන එකයි කරන්න තියෙන්නේ. කිසිම තැනක මේ වගේ දෙයකින් දෙයක් ඊට පස්සේ උඹට වෙන්නේ නැහැ කියලා සහතික කරන්න පුළුවන් තැනක් මේ ලෝකේ නැහැ. මේන් පස්සේ වෙන්නේ නැහැ කියලා සහතික දෙන්න පුළුවන් කාලයක් ලෝකේ නැහැ. ඕනම වෙලාවක වෙන්න පුළුවන්. ඒ නිසා අපිට තියෙන්නේ සංවේගය පහල කරගන්න එක විතරයි. මගේ අභිධර්මයේ දැනීම ඊතරම් නොවේ. එවැන්නෙකුට භාවනා මාර්ගයේ කෙලවරට පැමිණීමට ඇති බාධා මොනවාද? ඔහුගේ අවවාදේ ගෞරවෙන් පතුවීම. මට ඕන කරලා තියෙන ඇත්තටම භාවනා මාර්ගයේ කෙලවර නෙවෙයි. ආරම්භයේ ලස්සනට කරන්න පුළුවන් නම් ඒ කෙනාට එන්නේ එන්නේ එන්නේ ක්‍රම පෑදෙනවා. එහම ආරම්භයේ පටන් ගන්නද භාවනාවට පිවිසීම ලබා ගන්න මොනම සුදුසුකමක්වත් ਸਰවඥාන්සේ ඉල්ලන්නේ නැහැ. මනුස්සකම විතරයි ඉල්ලන්නේ. ਸਰවඥාන්සේ වැඩ ඉන්න කාලෙත් ඔය සෝපා කළා, පටාචාරලා, අඟුලිමාල්ලා ඇවිල්ලා නිවන් ලැබුවේ අභිධර්ම පන්ති කරලා නෙවෙයි. ඒක නිසා අපි ඒකෙන් අභිධර්ම ප්‍රතික්ෂේප කරන්නකො පැත්තකට දාන්නත් හදනවා කියන එක නෙමෙයි. මේ නොකරන වෙදකමට පොඳුරු තෙල් කල 7යි 7යි ඉල්ලන ක්‍රමෙන් තමංගේ මානසිකත්වයට නිඳ කරගන්න එපා. අභිධර්මයේ දන්න ඔක්කොමලෙන් කී දෙනාද භාවනා කරන්නේ? ඒක විතරක් මම දන්න සාරණා. අභිධර්මයට යන මිනිහා භාවනා නොකරන පැත්ත වැඩි. ඒ නිසා මේ පටන් ගන්නකොට ධම්මනිසං ඡාමිතුරු කියලා තිබුණා මෙහෙට භාවනා කරන්න එන කෙනෙක් හතරපද ගාථාවක්වත් කටපාඩම් කරන්න දෙන්න එපා. දුන්නොත් පොතේ දැනුමට වැඩෙනවා. එසකට කියලා තිබුණා නෑ ඒක භාවනා කරන්න ඉතලා අවුරුදු 5ක් පොත් කියවන්න ඕනයි කියලා. ඊට පස්සේ කිව්වලු මම සුප්‍රීම කෝට් එකේ නඩුවක් දානවා. මේක අපරාධයක්. එහෙම ගිය කෙනෙක් භාවනාවට එන්නේ නෑ. ඒ මනසේ ඒ අධ්‍යාපන දිගේ යන මිසක් එන්නේ නෑ නිසා මේකට එන ඕනම කෙනෙක් බාර ගන්නයි කියලා. ඒ නිසා මෙවුව අර මේ කෙලස් ඉසෝසවන ක්‍රමය නැතිකම් බැරිකම් කතා කර කර මේක නෑ ඒව නිසා බැරිද කියලා කරනවා. ඇත්තටම අපි අද ඉන්නේ මේ යුගයේ අවුරුදු 50ක් දැනට මේක පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. කිසියම් එහෙම දැනුමක් නැති කට්ටිය මේ සත්‍ය පිහිටීම හරහා ඒ බුද්ධියට දින්න කරගත්ත බුද්ධ අහංකාරයට වැඩිය ජීවිතයේ ලෞකික ලෝකෝත්තර ප්‍රතිඵල ලැබලා තියෙනවා. ඒ නිසා නැති දේවල් ගැන පශ්චාත්තාප වීම එච්චර හොඳ සුබ ලකුණක් නෙවෙයි. බුදුජානනාංශය හැකි සංඥාව කියලා උගන්වනකොට ඕක පෙන්ලා නැහැ. නැති පරි සංඥාව පැත්තකට දාලා ඇති හැකි සංඥාව ඇති කරගන්න ඕනේ. තමයි ළඟ නැහැ අභිධර්ම නැති බව දන්නවා. මේක ලොකු පඬිතකමක්. තීරමයි කියලා පඬිතකම ගත්තොත් ගොඩ ගන්නම බෑ. ඒ මං මං ආශ්‍රය කරලා තියෙනවා අභිධර්මයේ දන්න කට්ටිය ඔස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඔක්කොම විග්‍රහ කරන්න හදනවා. ඉතින් ඊට මෙට වැඩිය හොඳයි දන්නේ නැති කෙනෙක් එක්ක ඉන්න එක නැත්නම් ওই තමන්ගේ තියෙන දැනුම නිසා මගේ දැනුම හැටියට මම ප්‍රශ්න විග්‍රහ කරන්නේ මාර්ගයේ කෙලවරට යාම පිළිබඳව සහතිකේ තමන් අතේ තියෙන්නේ අපිට ඕනගේ මාර්ගයට පිවිසුම පිවිසුම් මාර්ගයට කිසිම දෙයක අහවල දෙන්නේ නැතුව බෑ කියලා බුදුජානනාංශය දීලා නැහැ. ඒ නිසා බටහිර ලෝකේ කියනකොට කියන්නේ සත්‍ය කියන චෛතසිකේ කාකවත් අධිකාරියට නෙවෙයි තියෙන්නේ. ඕනම කෙනෙකුට පරීක්ෂා කරන්න පුළුවන්. පරීක්ෂා කරපු කරන ප්‍රතිඵල තියෙනවා. ඒක හොඳයි කියලා දැනගත්තට පරීක්ෂා නොකළොත් ප්‍රතිඵල නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ මේ කරගෙන යන වෙලෙට සතුටින් නවමු භාවයෙන් පිවිතුරු භාවයෙන් කරගෙන යන්න. පීපි ලෝකයේ සිට භාවනාවේ වර්ධනය කෙසේනම් කළ යුතුද? සමූහයක් ලෙස සිට ආචාර්යවරයෙක් කරතේ භාවනා කරන විට එය ප්‍රායෝගිකව මෙන්ම ඉක්මනින් වැඩේ. ඊට අනුකම්පාවෙන් මගේ ඔබගේ වෙන්නේ නැති උපදේශපතමේ පියවි ලෝකය කියන එක මොකද්ද කියලා මට කියලා දුන්නොත් මට පුළුවන් මේ විග්‍රහ කරන්න. පියවි ලෝකයේ සිට භාවනා වර්ධනය කරන්නේ නම් භාවනා වර්ධනය කෙසේනම් කළ යුතුද? මට පේනවා මේ gedara යන්න කල්පනා කරලා හිතන ප්‍රශ්න මේ. ඒකට කමක් නැහැ. නමුත් මම ආශයි මේ ප්‍රශ්න කරමින් අහන්න මෙතන මේ පියවි ලෝකය කියන්නේ මොකද්ද කියන එක. මොකද එක එකනට මේකේ විවිධ මත තියෙනවා. ඊට පස්සේ ලියනවා සමූහයක් ලෙස සිට ආචාර්යවරයෙක් යටතේ භාවනා කරන විට ඒ ප්‍රායෝගිකම එන්න ඉතා ඉක්මනින් වැඩේ. ඉතින් එහෙම කරන්නකො ඉතින්. සාමයක් විතර ගුරුවරයෙක් කරන්න පුළුවන් නෑ එහෙම කරන එක නැතිනේ අයි පීවි ලෝකෙට යන්නේ. කවුරු හරි කියලා තියෙනවද දන්නේ නෑ එහෙම යන්නම කියලා. ඉතින් ඒක නිසා මේ පීවි ලෝකේ කියන එක වරණගෙනවනම් සාකච්ඡාවට හොඳ ප්‍රශ්නයක්. ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ dear venerable sir much merit to you for all you do for us when is the next trip to burma in what language is it conducted are there facilities for female yogis to yogis to make a may, one can go into the website panditarama dot uh, yeah panditarama you just put you may get the website everything you can do anything you can clarify uh, uh, you can reserve. Uh, there is no problem because it is an international meditation center, but not throughout the year. International retreats are happening once a year, basically for my understanding, otherwise you have to correspond with the, the website. Definitely they will be welcoming. When do you, when do the retreats next begin in Meet regular? Uh, even for that, uh, you have to please go and ask the office because usually I, I don't go for this kind of thing because I have to keep my mind free. So next treat this thing. We have Chula is here today, he's not there. Otherwise that is full-time job for him to ask these questions, answer these questions. So uh, before going there, going out, please go to the office for Nissaranwane or Mitrikala programs as far as the, the Burmese trip this thing is concerned. uh, I am not going to mediate this situation because there's a well-facilitated uh, website is there. If you go, everything you can get it and they are very, very active. Soon they will respond. ඊගායක සිංහලෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී වම දකුණ මෙනෙහි කර ටික වේලාවක් මෙනෙහි කිරීම නැතුව සක්මන් කළ හැක. මෙයට විවේකයයි කිව හැකිද? මීට පසුව පරයන්කේ ඉක්මනින් හුස්ම සංසිදී එදිතා ජීවිතයේදී හිතවිලි චේතනා නොමැති නොමැත නොමැති වැඩ කිරීමට යොමු වීම මෙම විවේකයේද මට මහත් පහසුවක් මෙසේ වැඩ කිරීමෙන් දැනේ කලබලය ඉස්පාසුවක් නොමැතිකම උදාහරණ උදේ නැගිටීමට පමාව විට කලබල නොවි සතියෙන් ඒ ඒ වැඩය කළ විට පෙරට වඩා හොඳින් වැඩ කරන බව පෙනේ විවේකයේ මෙය මෙයදයි පහදා දෙමින් කවුරුහරි ඉල්ලමි. මේක නෙමෙයි අංග සම්පූර්ණ විවේකේ. නමුත් මම හිතනවා හොඳ ප්‍රවිෂ්ටයක් ලැබලා තියෙනවා කියලා. නැමෙතිල්ලේ කරනවා විවේකීව කරනවා හුද්ධිකලාව කරනවා විශ්‍රාම වෙමින් කරනවා. එහෙම නැත්නම් ඒකේ අනිත් පැත්ත තමයි අසහනෙන් මානසික ආතතියෙන් කලබලෙන් කියන එකේ අනිත් පැත්ත. ඉතින් මේක නෙවෙයි පරමාදර්ශය. නමුත් මේක හොඳ ආරම්භක ලකුණු පේනවා. ඉතින් මේක දිගට කරගෙන යන්න කරගෙන යන්න යන්න Tamante ලැබෙන ආනිසංස වල වැඩිමක් සිදු වෙනවනම් Tamanටම Tamanගේ සහතිකය ලබා ගන්න පුළුවන්. යන විදිය හොඳයි කියලා දල වශයෙන් මේ මතක් කරන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ ධර්මදේශනාදී පැමිණෙන දුක් පැණි රසයි කියා ඒ අත්විඳීම ඊළඟ භවවලට කර්ම රැකණියම වලක්වාලන බවත් අවබෝධ විය. නමුත් සියල්ල කර්මයට බාර දී සිටීමෙන් අපගේ උත්සාහය යහපත් වෑයම අඩාල නොවන්නේද කරුණාවෙන් පැහැදිලි කර දෙන මැනවි මේක පැමිණෙන දුක් පැණි රසයි කියන එක නෙවෙයි කරුණා කරලා පැමිණි දුක් පැණි රසයි කියන එක. පැමිණෙන දුක් කියන්නේ අනාගත පිළිබඳ කතාවක්. ඒකේ ව්‍යාකරණානුකූල වැරද්දක් තියෙනවා. ඒ නිසා පැමිණි දුක් පැණි රසයි කියලා කියන්නේ තමන් වෙත පැමිණි. ඒ දෙයට මේ 100ක් ඉලබල පාෂය කරනවා නම් චේතන රස නොකර ප්‍රතික්‍රියා නොකර එනේන දෙයට අනිවාර්යයෙන්ම එතකොට මේ මත්තට කෙලෙස් ඇති වෙන්නෙත් නැහැ, කර්ම ඇති වෙන්නෙත් නැහැ, විපාක ඇති වෙන්නෙත් නැහැ. විශාල වේගයක් මේ ගැම්මක්, ජවයක් කඩන්න පුළුවන්. නමුත් ඒකට ප්‍රශ්නයක් මතුවෙනවා. එනමුත් සියල්ල කර්මයට බාරදී බලා සිටීමෙන් අපගේ උත්සාහය නැත්තම් යහපත් වෑයම අඩාල නොවන්නේද? ඉතින් මේක සඳහා මම ඉල්ලා හිටනවා අදටයි හෙටටයි කරන ධර්ම දේශනා දෙකේදී අපි බොහෝ විට මේකට මේ ආමන්ත්‍රණය කරાવી ආරම්භයේදී කෙනෙකුට මේ විදිහට පැමිණි දුක් පැමිණලායි කියලා ඉඳලා බෑ. ආ දන් දෙන්න ඕනේ. ආ සිල් රකින්න ඕනේ. සිල් රකලා සමාධියක් ගන්න ඕනේ. සතියක් ගන්න ඕනේ. ඒ සති සමාධිය අරගත්තට පස්සේ තමයි කෙනෙකුට පුළුවන් වෙන්නේ ඔය පැමිණි දුක් පැමිණලායි කියන තැනට යන්න. අර මූලික පිටිය සකස් කිරීම නැතුව කෙලින්ම මේ වැඩවලට යන්න බෑ. නමුත් මේ පිරිස්සල ගොඩ දෙනෙක් දැනටමත් දන් දීලා තියෙනවා. සීලේ වටිනාකම අඩු ගානේ දන්නවා. ඉතීමත් සතිය සමාධිය ආවනම් ආපු වෙලාවට පැමිණ දුක් පැමිණ රහයි කියන මූල ධර්මයට යනවා. ඒකට එන්නේ ඉස්සලා ගියාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. අර විදිහට සති සමාධිය ආවට පස්සේ පැමිණ දුක් පැමිණ රහයි කියන එක නැතුව වෙන දෙයක් කරන්න ගියාට හරියන්නේ නැහැ. ඒ නිසා හරියට වෙලාවට ඒ අවශ්‍ය උපදේශ ටික ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ප්‍රතිපදාවේ අවුල් වෙනවා. ඒ නිසා මේක ඔක්කොටම කියන්න පුළුවන් පොදු බණක් නෙවෙයි. පැමිණි දුක් පැමිණි රහයි කියලා කියන්නේ ඒ භාවනාවට සුදුසු මූලික සුදුසුකම් ටික සකස් කරගත්තට පස්සේ Tamanට හම්බ වෙන අතිරේක ලාභයක්. අන්න ඒ වෙලාවේදී තමයි අපිට උත්සාහ කරලා බලන්න පුළුවන් ප්ලේන් එක ඔටෝ පයිලට් එකෙන් දැම්මා වගේ නැත්නම් කාර් එක හොඳ ඩ්‍රයිවර් හොඳට පුරුදු චොපර් කෙනෙකුට ඩ්‍රයිවර් කෙනෙකුට බාර දුන්නාට පස්සේ වගේ Tamanට පුළුවන් විවේකීව වාඩි වෙලා යන්න. Taman driving seat එකේ ඉන්නවනම් ඉතින් සයිඩ් කණ්ණාඩිය බලන්න ඕනේ ඉස්සරහා බලන්න ඕනේ වැඩ ගොඩක් තියෙනවා. මේකත් ඉංග්‍රීසියෙන් තියෙන්නේ බන්තේ is it possible to attain nirvana through sakman meditation alone if so what are the difference between the sakmana and paryanka meditation in terms of path to nirvana uh, it is somewhat related to the early question up early parts till you come up to the uh, certain momentum of mindfulness to the concentration there are meditation objects, meditation teachers, teachings, and many, many things. But once you develop up to a certain level of mindfulness and the concentration, uh, everything is uh, just arising and passing away. Whether it is uh, walking meditation or sitting meditation or day-to-day -day activities. Uh, so till you come up to that uh, level where the mind is ready to understand the absolutes, you have to follow uh, the whatever may be conducive for your character type. Maybe walking meditation, maybe sitting, or maybe day-to-day -day activities, maybe samatha bhavana, maybe vipassana. But once your mind come up to the certain caliber, then onward, no time, no space matters. Whatever the posture, whatever the time, it is uh, the arising and passing away. So therefore, uh, what are the difference between Sakmana and Pariyankaya meditation in terms of the path to Nibbana. Till you come up to the knowledge of passion, rising and passing away, all the objects, all the methods, all the teachers matters. But once you come up to that level, everything appear universally equal. So you are free from objects, free from signs, free from uh, teachers, methods and everything. So therefore you have to answer this question in two levels. One thing is the conventional level, yes, there are methods, there are mm, the postures, very specific. Once you go to the absolutes, no difference. So therefore it is uh, it's a matter of uh, the perspective from which side you are raising the question, accordingly you have to answer. This question comes from the conventional point of view. So this will lead up to the point where you will uh, go and come to the end of uh, seeing rising and passing away. Then onward, still the trip is there that we call absolute sides. So therefore, uh, do whatever may be gainful and whatever may be more conducive to, for your character type. But when you are giving instructions for this kind of a group, uh, we give common instructions so that sitting and walking you have to do side by side. If it is not possible through Sakman meditation alone, why is the Paryanka meditation imperative to attain enlightenment? If it is not possible, uh, no, that uh, the simple answer is both of them are equally positive uh, towards the attainment. So therefore, the in uh, common prescription, I give 50-50. So why is the uh, meditation imperative to the attainment of, uh, to the attaining enlightenment? I would make a sp uh, specific statement or uh, emphasis, that is, if you are in a concentration type, samatha method, Paryaka is very uh, crucial. But if you are doing vipassana meditation, uh, inside meditation, uh, the posture is uh, rather insignificant, whatever may be possible. So it depends on the uh, the way you practice meditation and your character type. Answer can be in Sinhala or in English. I think I have done already now. Huh? ඊගා වෙනවා ධර්මී ස්වාමීන් වහන්සේ උදා සක්මන් මල්වේ මා සක්මන් කරන විට වැලි මත එහා මෙහා යන කූඹීන් තනින් තන විශාල වශයෙන් දුටුවෙමි. කීප වරක් ඔවුන් නොපාගමින් සක්මන් කරද එය අසහත්ක ප්‍රයත්නයක් බව වැටහුණු බැවින් සක්මන් නොලින් අයින් වීමි. ප්‍රාණඝාතයේ වන බව දැන දැන චේතනාපූර්වක නොවුනත් සතිය පැවැත්වීමට වඩා අබේදාන දීම මහඟු පින්කමක් ලෙස සිතාමිසී කළෙමි. මහ පොළොව විමානීය ලෙස සලකන කොඹුන් ඉවත් කිරීම කිසිවෙකුට කළ නොහැකි බව දනිමි. මේ ගැන ඔබ වහන්සේගේ අදහස ඉදිරිපත් කරන ලෙස ඉතිවස් කරනස ඉල්ලමි අපි මේ කූඹින්ද සක්මන් මළුව දුන්නා කියලා සාදු කෙනකයි තියෙන්නේ. දැන් කූඹි සක්මන් කරන්න එපා ඉඳලා ඉట్లా. ඉතින් උන්ට සක්මන් මළුවක් හදලා දුන්නාට පස්සේ තමන් අයින් වෙලා උන්ට සක්මන් කරන්න දීලා ඊට පස්සේ ඒ කූඹියාගේ පින අනුමෝදපෙන එකයි තියෙන්නේ. ඒකට පස්සේ හොඳ වැඩේ තමයි සක්මන් දෙක වෙන් කරන සිමෙන්ති පටිය තියෙන්නේ. ඕකේ සක්මන් කරන්න. කොච්චි පිල්ලේ වගේ. එතකොට මේකේ කූඹි හරි අඩුයි. සම්ප්‍රදාන කූල ක්‍රමයෙන් තමයි සක්මන් වාටේට දියාගලක් හදනවා. දියාගලේ මේ වතුර පුරවට පස්සේ අතු ගාවට පස්සේ දවසෙන් දෙකකින් ඊට පස්සේ ආයෙ කුඹි එන්නේ නැහැ. ඉතින් පල්ලෙහා වටේ අර ඔය උඩ මේ කතා කරන සක්මන් මණ්ඩුවේ මේ විහාරේ වගේමයි සක්මණේ සක්මණට දාලා තියෙන්නේ. ඉතින් ඒක නිසා උගාක් වෙලාවට I think අර ධම්මපදට කතාව කිව්වොත් ඉස්සල්ලාම තියෙන මේ චක්කපාල හාමුදුරන්ගේ කතාවේදී චක්කපාල හාමුදුර බුදුරජාණන් වහන්සේ දකින්න සවැත් නුරට එනවා. එන්නේ රහත් වීමයි අන්ධ වීමයි එකට සිද්ධ වෙලා අවිල්ලිපත වෙලා මේ සක්මන් කරනවා. සක්මන් කරලා බලනකොට පුරාවට කූඹි වැලි වැලි වීමලුවක් වගේ මැරිලා. මේ සංඝයා සේරම දොස් කියනවා මේ ශාන්සේ චාරයක් නැතුව සක්මන් කරලා සෑහෙන කූඹි ගානක් මැරිලා කියලා. බුදුජනනාංශය අවිල්ල බල්ලා කියනවා මේ හාමුදුරන්ගේ ප්‍රාණඝාතයක් වෙන තරම් කෙලස් හිතේ නෑ. මේ ශාන්සේ රැස් පෙන්නේ නෑ. මේසේ සක්මන් කරලා සතුම් මැරිලා තිනවා ඒව අහෝසි වෙනවා කියලා. මොකද ඒ ශාන්නාංශගේ රහත් වීමයි අසන්ද වීම එකට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඒ කුඹි මැරිලා තියෙනවා. කුඹිගේ පැත්තෙන් නම් අයිතිවාසිකම් පිළිබඳ නඩු දාතයකි. මානව අයිතිවාසිකම් නෙමෙයි කුඹි අයිතිවාසිකම් පිළිබඳ. නමුත් බුදුරජාණන්සේගේ පැත්තෙන් ඒ ප්‍රතිපලයේ සලකලා කියලා තියෙනවා. කර්මයක් වෙලා තියෙනවා. කර්ම කියන්නේ කටයුත්තක් වෙලා තියෙනවා. ඒකේ මේ මේ ස්වාමීන් වහන්සේගේ හිත කොච්චර පිරිසිදුද කියනවනම් කෙලේශයක් වෙන්න තරම් ප්‍රමාණවත් මානසිකත්වයක් තිබිලා නැහැ. ඒ වගේ භවනා කරගෙන යනකොට වුණත් මම හරියට දැකලා තියෙනවා ඒ කෙනා භවනා කර කර ඉන්නකොට නිල්ලමති වෙච්ච වැඩක් ඒ හොඳට භවනා කරනකොට එයාට මතක් වෙලා තියෙනවා කාරක නතර කරලා ආවේ පල්ලමක කියලා. පල්ලමේ ගියර් එක ෆෝවර්ඩ් එකටද දාලා ආවේ රිවර්ස් එකටද කියලා මතක නැහැ. ඉතින් ෆෝවර්ඩ් එකට දාලා තිබිලා කාර් එක යන්න පටන් අරගත්තොත් ඇතැම්ම 8ක් යනවා පල්ලෙහාට ඉපෙරලිලා. ඉතින් භාවනා කරන ඉන්නකොට මෙයාට කොහොමදක් බාන කරන්නේ. මොකද යාට කාර් එක නැතර කළා අය කොහොමද දන්නේ. ඊට පස්සේ මෙයා එමීට කියලා බලනකොට ඇත්තටම කාර් එකේ රිවර්ස් ගියර් එකට දාලා තියෙනවා. ඒක බලලා ඇවිල්ලා තියෙන නමුත් ඒකට සැකයි. ඊට පස්සේ සක්මන් කරනකොට කුටි ඇතුලේ මළුව ඇතුලේ වැලියට යටා කියලා. මේක අතු ගාලා නැහැ කියන ප්‍රශ්නේ මතුවෙලා ඒක ඔක්කොම අයින් කළා කාපට් අයින් කළා අතු ගන්න පටන් ගන්නවා. ඉතින් ඒක විස්තර කළා මට කිව්වා මට මේ වගේ ඔක්කොම හරියාගෙන එනකොට භාවනා මධ්‍යස්ථානලත් ඇවිල්ලා සක්මණ වටනාකමත් ඇවිල්ලා සක්මණ වෙලාවත් අම්මෙලා ඔක්කොම ගියාට පස්සේ භූමිය කරස් අර ඔක්කොම ඉවරයි. එතකොට මට හම්බුණා ඔය මම අර ලොකු සංසික සමත විදර්ශනා භාවනා මාර්ගයේ එක තැනක කියලා තිබුණා අපේ හිත සමාජලාට ඒ වගේ ඔද්දල් වෙච්ච තුවාලයක් වගේ මොනවා හරි කාරණාවක් හොයාගෙන ඒක ලොකු දෙයක් බාටපත් කරගෙන අර ගෙනාව ඔක්කොම උපේපු සම්පත් ඔක්කොම ඉවරයි. ඒක නැතිවට තව එකක් හිතනවා. ඒක නැතිවට තව එකක් හිතනවා. අන්න එහෙම චරිත. ඉතින් මම ඒක අර ධම්මික හඳුරන්න කිව්වා. ඒතර කිව්වා ඒකට හිටියා අපි ළඟ මේ මේ වේලවන ධම්මග්‍රෝව එකේ ඥාන ජීවකෝ කියලා මේ චකස්ලෝකින් හාව කෙනෙක්. හරි වයසයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියන ඒ ස්වාමීන් වහන්සේ කාමරේ කිසිම දවසක පොත් දෙකක් හරියටම එක උඩ එක තියෙන්න ඕනේ. පොත අවුල් වෙලා තිබ්බොත් ඒ මේසෙන් ළඟ ඉන්නත් බැල්ලුවා හම්බුනා. හරියට මේ ඔක්කොම පැක් කරලා අඩු කරලා ලස්සන තියෙන්න ඕන දූවිලි කඳුලක් තියෙන්න බෑ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ හරීම වෙහෙසකළු ජීවත් වෙන. හරීම අහිංසකයි, හරීම නිස්සද්දයි, හරීම පිරිසිදුයි. හැබැයි පොඩ්ඩක් හරි එහෙම වෙලා තියෙනවා දැක්ක මුකුත් කරන්නේ. ඉතින් ඒක ඇත්තටම අර හිතේ සංවේදීකම වැඩි වෙනකොට භාවනාවේදී මේ වගේ අපේ සමහර පැති ඒක නිකන් මේ ඔද්දල් වෙච්ච තුවාලයක් වගේ පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙච්ච පුද්ගලයාට ඒක ඉවර වෙනකන් මොන විදිහකට කරන්න බෑ. ඉතින් ඒ නිසා භාවනාවෙන් ලැබිච්ච මේ සංවේදී භාවය භාවනාවට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. හොඳට මතක තියාගන්න මේ වගේ සියුම් කාරණා ඉදිරිපත් වෙන්නේ අපේ ජීවිතයට අත්‍යවශ්‍ය කරුණු ඔක්කොම පෙළඹුණාට පස්සේ. බොහොම කලාතුරකින් ඕනකන් විවේකී හම්බ වෙනවා. භාවනා මධ්‍යස්ථනක් හම්බ වෙනවා. සක්මන් කරන්න ඕනේ කියලාත් තේරෙනවා. හොඳට අතු ගාපු සක්මන් මලුකුත් හම්බ වෙනවා. ආ සක්මන් කරලා යනකොට ඔන්න උන්න කෝඹියක් හරි මොකක් හරි එකක් ඊට පස්සේ ඉතින් අර ඔක්කොම වටිනා ටික ඉවරයි අර පුංචි දෙයකට යන්න අපිට මේ පැත්තකින්ලා විවේචනය කරන්න පුළුවන් වුණාට ඒක විච්චි මිනිස්සයාට මේ දෙක කවදාකවත් සමතුලිත වෙන්නේ නැහැ ඒ ડોક્ટર විනෑන්ඩු නිල්ලඹ ඉන්න වෙලාවේදී මේ වගේ මේ මොනවාද මැට්ටෙන් හදපු කඩවල වලින් හදපු බංකුවක් උඩ වඩිලා ඒකක් බුහිලා දැන් යන්න හදන්නේ සක්මනට මේ භාවනාවට. ඒ දවසේ කරන භාවනාවේදී බොහොම දුරින් ඉඳලා ඇවිල්ලා. එතෙදී ඉන්නකොට යාර දැකලා තියෙනවා කූඹි ගොඩක් ඇවිල්ලා කඩි ගොඩක් ඇවිල්ලා පණුවෙක් කනවා. ඉතින් පණුව දඟලන යහට මෙහාට ඊට පස්සේ යා කරලා තියෙන්නේ කෝටු කැල්ලක් අරගෙන පණුව විශ්ි කරලා තියලා භාවනා කරා. දැන් භාවනා කරගෙන ඉන්නකොට කූල් වෙලා ගියාට පස්සේ කිව්වා හිතෙනවලු අර කූඹි ටික ලස්සන රසමස උලක් කකා හිටියා දැන් කූඹිට කැම නැහැ. මම කරපු වහානක අකුසල කර්ම. එයිට මේක හිතලා හිතලා හිතලා හිතලා ඒ කියන්නේ නෑ ඇසිස්ටන්ට් ප්‍රොෆෙසර් නැත්නම් සීනියර් ලෙක්චරර් බුද්ධුම ෂාප් බ්‍රේන් එකක් තියෙනවා. ඊට පස්සේ හිතවලු දැන් ඉතින් මොන විදිහකට කරන්න බෑ. ඊට පස්සේ කුස්සියට ගිහිල්ලා මාරි බිස්කට් එකක් හොයාගෙන අවිල්ලා අර තැන්න කඩලා දැම්මලු එතකොට එක කුඹියක්වත් නැතිලු. ඊට පස්සේ ගිහිල්ලා වාඩිවුණාට පස්සේ කිව්වලු මේ සිද්ධි දෙක අතර කාලය නිසා ඒ කූඹින්ට ලැබෙච්ච තියෙන ඒ වටිනා ආහාරයක් නැතිවීමට මම වැඩිකාරයෙන්ද නැද්ද? මේ මේක නිසා අපිට හිතා ගන්න ඕනේ අපිට වද දෙන්න බරපතල දේවල් ඕනේ වදයක් නැත්නම් වදයක් හොයාගන්න. මේක තමයි හිත හිත කියන එක තියෙන්නේ ඕකට තමයි. මුන්නව හරි එකක් හොයන්නේ ඊට පස්සේ ඒකට ලක්ෂයකුත් එකක් නිදහසට කරනු කිය කියා ඒ නිදහසට කරන හැම එකක්ම ඉතාමත් අභිධර්මයෙන් සහ විනයෙන් ඔප්පු කර කර පීයක් අරගෙන හොඳ හැපෙනව දැලි මේ මේ ඉවසිල්ල පීයක් කරන හයියෙන් එන ගන්න. ඒල කියනවා මම බලන්න කොච්චර වීරයෙක්ද කියලා මගේ අතින්ම මගේ පපුවට මම එන ගන්නවා මම ලස්සන නැද්ද මම හොඳ නැද්ද කියලා හිතෙන. හැබැයි මම අභියෝග කරනවා මෙතන එක්කෙනෙක්වත් නැහැ මෙහෙම තත්ත්වයක් දැකපු නැති අය. හැම කෙනාටම මෙහෙම වෙනවා අපේ හිත මොකක් හරි 50ක් හොයා ඉන්න එකට කියනවා රන්දර ගවේෂී කියලා. රන්දර ගවේෂී කියලා කියන්නේ අඩුපාඩුවක් හොයමින් ඉන්නේ. එතකොට අඩුපාඩුවක් නැත්තම් හම්බෙන පුංචි එක ලෝකයක් පමණ. ඊට පස්සේ මේ ලෝකයේ ඇතුලේ ජීවත් වෙනවා. ඉතින් මේ මනුස්සයාට ඒක තමයි ලෝකේ සාධාරණ. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ කවුරු හරි පිළිගත්තේ නැත්තම් කියනවා මේ අනිකුල්ලන්ට කැක්කුමක් නැහැ. තේරෙන්නේ නැහැ. මම මේ කියන දේ බොරුද? ඒ නිසා බුදුරජාණන්සේ කියනවා බරපතල අකුසල් බරපතල වැරදි ඕන්නේ අපි වැරදි හොයාගෙන විඳවන જાතියක් නිසා කවදාක සංසාරේ කෙලවරක් නැහැ. බරපතල දෙයක් තියෙනවා නම් තව කමක් නැහැ. මේ කිඹුල කෑවට කමන්නේ මේ කොහිල කටු කන එක තමයි ඉවසන්න බැරි කියලා අපේ සිංහලෙන් කතාවක් තියෙනවා. හැබැයි මම කවදාකවත් මේ නිග්‍රහ කරලා පහත් කරලා කතා කරන එක නෙවෙයි මම මේ කරන්නේ. නිකාං මේක පිළිබඳව මේ විග්‍රහ කිරීමක් පමණයි. ඕනම කෙනෙක් බලන්න පරියන්කෙන් නැගිටින්නේ ඇයි කියලා. කිසිම සාධාරණ හේතුවක් නැතුව. නමුත් ඒ වෙලාවේදී පේන්නේ මහමෙර ගලවලා එනවා වගේ. නැගිටින්න ඕනේ. නැගිටලා ගිහිල්ලා බැලුවොත් සාධාරණ හේතුවක් නැහැ. ඒ නිසා මේ කුඹි කතාවල් කිව්වට ඒක මේ අපි හැම කෙනෙක්ම කුඩා හෝ පුංචි මට්ටමකින් දැන හෝ නොදැන නිතරම අපි ජීවත් වෙන්නේ අපේ සාමාන්‍ය සිංහලෙන් කියන්නේ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. Tamande මේක හොඳයි කියලා හිතනවා හොඳයි තමයි. අය කවුරුත් නැහැ ඒකට වාද කරන්න වාද කරන්න ආවත් ඒ මනුස්සයා තලා පෙලාගෙන අපි අර වාද කොට නගනවා. ඊගා ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අජත්ත අජ්ජජ්ජාගෙන මේක තියෙන බහිජ්ජා පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම ආත්මය කියන එක විස්තර කරලා දෙන්නයි කියලා හරි අපහසුතාවකටපත් වෙනවා. ඒ වගේම මේ ලෝකේ කිසිම තැනක අජත්ත වෛද්‍යා කියලා වෙනසක් නැහැ. ඒ වෙනස තියෙන්නේ මමයා ඉන්නකම් විතරයි. ආත්ම ආත්ම සංඥාව තියෙනකම් මේක මට අයිති මේක මට අයිති නැහැ. නමුත් මේ අජත්ත බහිද්දා සීමාව හැම වෙලාවෙම එහෙම වෙනසලුයි. අපි උත්සාහ කරන්නේ කොහොම හරි නෑ නෑ මේක හරියටම දේශ සීමාවක් තියෙනවා දේශ සීමා අරකලා තියෙන නිසා අජත්ත බහිද්දා කියන එක මේ ආරම්භක සම්මත ලෝකයේ කියනකොට තියෙනවා කියන පදනමේ තමයි යන්නේ. නමුත් නිවන කියලා කියන්නේ එහෙම අජ්ජත් බහිද්ද වෙනසක් නැහැ. මමේ කියලා එකක් ඇත්තේ නැහැ කියන තැනට ඒක නිසා මෙවැනි ප්‍රශ්නකට උත්තර දෙන්න ගියාම මේ ප්‍රශ්නේ හරියට විග්‍රහ කරගත්තේ නැත්නම් ප්‍රශ්නකරුව අහුවෙනවා උත්තරය හරහා. ඒ නිසා අජ්ජත් බහිද්දා කියන එක සම්මුතියක්. සම්මුති ලෝකේ වතර විතරක් පවතින එකක්. මේ පරමාර්ථ ලෝකෙට යන්නේ ටිකක් මේකට මම නිදර්ශනයක් වශයෙන් කියනවා භාවනාවටත් උදව්වක් වෙන විදිහට අපි සම්මතයේ අජත්ත බහිද්දා ભેදේ වෙන් කරන සර්වඥාන්සේ පුංචි ඉඟියක් දීලා තියෙනවා දෙචිස් කුණබ භාවනා කරන වෙලාවේදී උද්දං අදෝ තලා පාදේ අදෝ උද්දං පාදතලා අදෝ කේශමත්තක තච පරියන්තං කියලා කෙහෙවල්ලෙන් යට පාතාලයෙන් උඩ සම සීමා කරගෙන ඇති සීමාව. මේ ඇතුලේ ඇසත් කෙස්සත්තේ ලොම්මතේ නියත්තේ දත්තත්තේ ආදි වශයෙන් තමයි මේ රිජිස් කොටස් භාවනා යන්නේ. ඉතින් ඒ වගේ තමයි අපිත් පරියංග භාවනාවට යන්න ගියාම ඉඳගෙන මේ සීමාව ඇතුළත මම කියාගන්න. පාතාලයෙන් උඩ කෙස්වලින් යට සම සීමා කරගෙන ඇති. ආ ඊට පස්සේ බලනවා මම දැන් මෙතන. ආන්නේ වෙන්නකොට මේ සීමාව ඇතුලේ මට මොනවද වැටහෙන්නේ? ඉන්න බව, මැරිච්ච නැති බව, ක්ලාන්ත වෙලා නැති බව වැටහෙනවා මොනවාරි සංඥාවක් තියෙනවා. ඊට පස්සේ ඒකේ ඉන්නකොට හුස්මට හිත ගියොත් ඉතින් අපි දන්නවා ඒක හොඳ වැඩක් කියලා. ඊට පස්සේ හුස්ම හිත ගියාට පස්සේ තේින්න මේ හුස්ම ගන්නෙ උඩුකයේ විතරයි කියලා. ඊට පස්සේ හිමීට අපි හිත උඩුකයට ගත්තාම උඩුකය ඇතුළත වෙනවා යටිකය බාහිර වෙනවා. උඩුකයේ හිත පිහිටවනවා කියලා කියන්නේ යටිකයත් බාහිර කළ සලකනවා. ඊට පස්සේ උඩුකයේ හොඳට හිත පිහිටාන යනකොට නාසිකාග්‍රයේ හිත පිහිටියොත් නාසිකාග්‍රයේ විතරයි අජ්ජත්තේ වෙන්නේ මුළුම මුළු කයම බාහිර වෙනවා. පටන් ගන්නකොට මුළු කය අජ්ජත්තේ. දැන් හිමීට හිමීට හලලා අර එක තැනකට ඒකාග්‍ර වෙනකොට එතන අජ්ජත් වෙනවා බාහිර. එතකොට අපිට තියෙනවා මේ අජ්ජත් බහිද්ද සීමාව භාවනා කරගෙන සමාධිය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒකාග්‍ර වෙනවා. සමාධිය අඩු වෙන්න අඩු වෙන්න පැතිරෙනවා. ඉතින් ඒ වගේ මේක සම්මුතියක් වෙලාවෙන් වෙලාවට සිදුවෙන එක. නමුත් වචනාර්ථය කියන්නේ අජ්ජත් කියන්නේ ඇතුළ. බහිද්දා කියන්නේ පිට. නමුත් මේකේ ස්ථිරසාර කේවල එහෙම නැත්නම් නයිසાર્ගික අජ්ජත් බයිද කියලා දෙයක් නැහැ. ඉතින් අපි ඒක භාවනාවේදී දිගට පරීක්ෂා කරලා මේ මේ නික්ෂේප ප්‍රතික්ෂේප කිරීම තමයි සිද්ධ වෙන්නේ. වචනාර්ථ වශයෙන් ගන්නට ඇතුළත පිටත කියලා. ගරු ස්වාමීන් වහන්සේ බිම්බි මහකිලිම සංසිඳන පසු විවේකීව බොහෝ වේලාවක් ඊතා සුළු සිතිලු ප්‍රමාණයක් ඇතු ආවත් සිටීම අගේ කොට සිටේ මේ හොඳට ප්‍රගුණ කර ගැනීම සඳහා සතිය දියුණු වී කෙලෙස් අඩු තත්ත්වයටපත් වූ විට නිවනටපත් වූ විට නිවනට ළඟා වීමක්ද සෝවන් ආදී මාර්ගඵල එම සංසිඳීමෙන් පසු ආબોධ වෙනවාද සංසිඳීමේ ඉදිරි පියවර කුමක්දයි මෙච්චිචි මට හදන මෙන් ඉල්ලමි එච්ච අපිට කියන්න තියෙන්නේ මේ මේ ඇති වෙච්ච විවේකය අගය කරොත් දිගින් දිගට පැවැත්වුවොත් කෙලෙස් රහිත හිත භාවනා වැඩ පිළිවෙල තමන් අතට ගන්න. අරගෙන එයා යොමු කරවන්නේ නම් හොඳටමයි. එහෙම වෙන්න දෙන්නේ නැතුව මේක පහුරු කාලා මේක අවශ්‍යකන මේක කිරන්නමයි ඉඳ පටන් අරගත්තොත් තාම තර්ක මනසමයි බලය අතර ගන්නෙ. තර්ක මනස කවදාකවත් හොඳකට මනස යොමු කරවන්නේ නැහැ. ඒක නිසා අපි කරන්න තියෙන්නේ භාවනාවට ඉඩ දීලා භාවනා මනසට ඉඩ දීලා එයාට කරගෙන යන දෙයක් කරගෙන යන්න තුන්නොත් විවේකීව උදකලාව අනිවාර්යයෙන්ම මේ නිවන කියලා තමයි මොනාර්ථයක් දීගෙන හිටියත් ඉස්පාසුව තේරෙයි අසහනේ නැති වෙන බව තේරෙයි මානසික ආතතිය නැති බව තේරෙයි ඉතින් මේවා තමයි ලෞකික වශයෙන් නිවනේ පෙරනිමිති ඉතින් ඒ වගේ දේවල් වලට පුළුවන් තරම් අනුග්‍රහකරනද එහෙම නැතුව කවුරක්වත් ගහපා දෙන්න කෙනෙක් නැහැ මෙහෙම වුණොත් මෙහෙම වෙනවාමයි කියලා. නමුත් ඒ ඒ ස්ථානේ ඇති වෙන මානසික සහනය එහෙම නැත්නම් විවේකේ නැත්නම් අසහනේ අඩු වෙන බව, කාය මනස සුව වෙන බව තේරුම් ගන්න ටිකක් කල් යනවා බහුසුත නැත්තම්. බහුසුත කෙනාට ඒ தත්තට එනකොටම තේරෙනවා ලොකු නිවීමක්, ලොකු මේ තිබාශක්, විපාශක් සංසිඳනවා වගේ තුවාලයක් තිබලා සංසිඳනවා වගේ තේරෙන පටන් ගන්නවා. ආර්ය පුද්ගලයන් අට දෙනා පැහැදිලි කරන ලෙස ගෞරවණීය ඉල්ලමි. ආර්ය මාර්ගයට පිවිසෙන පුද්ගලයා හඳුනාගන්නේ කෙසේද? යමක් බෞද්ධ වූ පමණින්ම මිත්‍යා දෘෂ්ටියෙන් නොවන්නේද? මේ වගේ ප්‍රශ්න ඇත්තටම හරි අමාරුයි මේ වගේ මේ රිට්‍රීට් එකේදී කරන්නේ. මේක දහම් පාසල් ඉස්කෝලේ සර් කෙනකින් යවුවනම් කියලා දෙයි. මේකෙදි අපි යන්නේ මේ දෙක නමුත් මට අපි කරගෙන යන ධර්මදේශනදී අවශ්‍ය වුණොත් මට පුළුවන් මේ මූල ධර්ම සාකච්ඡා කරන්න. නමුත් මේ මූල ධර්ම ගොඩක් ගත්තොත් තව 40 දිනකගේ කාලේ නාස්ති වෙනවා. අපි යන්නේ හරියට යොදාගත්ත ට්‍රැක් එකක. ඒ නිසා සාමාන්‍ය දැනුම පිළිබඳව කතා කරන්න ගැනීමෙන් මේ ප්‍රශ්න කරුගෙන අවශ්‍යතාවය සිද්ධි සංසිඳී. නමුත් විශාල පිරිසක්ගේ ඒකට අකමැති අයගේ කාලේ නාස්ති වෙන නිසා මම පොඩ්ඩක් මේක බහා තබනවා. මම ඕනේ නම් කවුරු හරි මේක නම මන් දන්නේ කාටනි මට යොමු කරවත හැකි මෙන්න මේ පොත කියවන්න ඒකේ මේ ටික තියෙනවා කියලා. මේ වගේ තැනදී බලාපොරොත්තු වෙන්න බා මේ මේ තියරි උගන්නයි කියලා. මෙතන ඉන්නේ අර මේ වැඩ වැඩමුළුවක යෙදලා ඉන්න වෙලාව අපි වැඩක් ඉස්සරහින් තියාන ඒකට අදාළ ටික විතරයි ගන්නෙ මේ ටික අදාළ නම් අපි ගනි නමුත් නැත්තම් මම සැක මට සැකයි සීළු දෙනා මේකෙන් මේ සතුටුපත් වෙති කියලා ගරු ස්වාමීන් වහන්සේ පිස්සෙක් බලාගෙන හිටියාලු උපස්ථායකෙක් ඇසුවාලු මොනවද බලා ඉන්නේ කියලා මුකුත් පේන්නේ නැති නිසා තමයි බලා ඉන්නේ කියලා කිව්වලු ඒ වගේ අපටත් අපේ සසර එකතු කරගත් පිස්සු පොදිය ලිහිල් වෙනතුරු අරමුණු සංසිඳන සිටින් බලා සිටින්නට වෙනවා නේද එහෙමම වෙන්නේ නැහැ ඕන කෙනෙකුට මාල්නි පොන්සක දිහා බලන්න පුළුවන් ගාමිණී පොන්සක දිහා බලන්න පුළුවන් මේක ඕනේ නම් මේක කරන්නත් පුළුවන් ඔක්කොම මේක කරන්න ඕනේ නැහැ තමන්ට ඕනේ නම් විතරක් බුදුහාමුදුරුවෝ කියලා දෙලා තියෙනවා. ඒ නිසා මේක මේක මේ මේ මේ වරදණ්ඩයක් මේ කරදරයක් දඬුවමක් නෙවෙයි භාවනා කරනවා කියන අත්‍යවශ්‍යම නැහැ. අවශ්‍ය කෙනාට කරන්න පුළුවන්. ඒක නිසා මේක අපිටත් අපේ සසරේක තුරකට පිස්සු පොදිය ලිහින වෙනතුරු අරමුණු සංසිද්ධිය සංසිද්ධුන හිතින් බලා සිටින්න වෙනවා නේද? ඒක ඔක්කොටම වෙන්නේ නැහැ. එහෙම බුදුහාමුදුරුවෝ කාටවත් පවර්ලා නැහැ. අඩු ගන්න බුදුරජාණන් සින්න කාලේ දේවදත්තට කියලා දෙන්න බැරි වුණා. සුප්‍රපුත් රජුරන්ට කියලා දෙන්න බැරි වුණා. ඒගොල්ලන්ට එමුනේ නැහැ. ඒ නිසා ඕනේ නම් අටරි ඕනේ නම් විතරක් කරත හැකි මේක මේ අනිවාර්ය කරන්න යන්න එපා. අනිවාර්යයක් කරලා මේ සද්ධර්මයක් හදරයක් කරගන්න එපා. ඒකල ඒ වගේ අර්ථකථන දෙන්න යන්නත් එපා. කැමැති කෙනෙකුට සංසාර බය දක්නා වූ සංසාර දුකින් ගැලවීමට කටයුතු කරන කෙනාට විතරයි භාවනා ආරමුණු වෙන්නේ. අනික් කෙනාට ඇයි මේක කරන්න කියලාවත් තේරෙන්නේ නැහැ. මේක එච්චර තේරුම් ගන්න අමාරු තත්ත්වයක් නෙමෙයි. ඊයේ ධර්මදේශනාදී චේතු විමුක්තිය anu තණ්හාව නැතිවීමත් ප්‍රඥාව විමුක්තිය අවිද්‍යාව නැතිවීමත් අනුවෙන් සඳහන් කළා. අධ්‍යත් ඵලයේ ලැබීමේදී මේ අවස්ථා දෙක අනුකාමිකව සිදුවේද නැතිනම් ඒ සිදුවන්නේ කෙසේදයි පහදා දෙන්න. සබ්බේ සංඛාරා සබ්බ සංඛාර සමතෝ යනාදී අවිද්‍යාව ප්‍රගුණ වීමද සබ්බ උපති පටිච්චයක් ගන්නෝ තණ්හාව ප්‍රහාණ වීමද යන්න කර්මයෙන් පහදා දෙන්නේ. මේ ඇත්තටම තනිකරම මූල ධර්ම ප්‍රශ්න. නමුත් අපි දන්න සාමාන්‍ය උත්තරයක් කියනවා නම් සමත භාවනා ක්‍රමයේ මුල් කරගෙන යන කට්ටිය චේතු විමුක්තිය නිවන් ලබනවා. ප්‍රඥා භාවනාව එහෙම නැත්නම් මේ විපස්සනාට බර ඇත්තෝ ප්‍රඥා විමුක්තිය ලබනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ සමතේ ගිහිල්ලා අනිවාර්යයෙන්ම නිවන් ලබන්න පුළුවන් කියලා විපස්සනා නැතුව මොකද සමත පූර්වංගම විපස්සනා යන කට්ටිය චේතෝ විමුක්තියෙන් තමයි නිවන් ලබන්නේ විපස්සනා පූර්වංගම සමතට යන කට්ටිය ප්‍රඥා විමුක්තිය. එimhe ඒක නිසා එකම ගිරිසිකරයකට පාරවල් දෙකකින් ළඟා වීමක් මෙතන තියෙනවා. ඒක නිසා එක්කෙනෙකුට මේ දෙකම අවශ්‍ය වෙන්නේ නැහැ. එයාගේ මේ ජීවන රටාව හැටියට උපනිෂේ සම්පත් වල හැටියට දෙකම ඕන වෙනවා නම් එහාට මෙහාට මාරුවේ යුගනත් භාවනාව කියලා කියනවා. බහුසුද්ධ භාවයේ පිටිපන්ද මේක දැනගත්තට කමක් නැහැ. නමුත් මේවා දුන දැනගත්තයි කියලා භාවනාවට එච්චර ලොකු බාධාවක් ඇත්තේ නැහැ. සාමාන්‍ය දැනීමට හොඳයි. නමුත් මේ ආර්යත් ඵලයේ ලැබීමේදී මේ අවස්ථා දෙක අනුගාමිකව අනුගාමීව සිදුවෙන්නේ නේද නැත්නම් ඒ සිදුවන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. අර වගේ ඒ චරිතවල හැටියට තමයි නැත්නම් Tamanට ගැටේ වැදිලා තියෙන හැටි තමයි ගැටේ ලිහෙන්නේ. ඒ ක්‍රම දෙකක් තමයි මේකෙන් සඳහන් කරලා තියෙන්නේ. ඊට ප්‍රශ්න දෙකක් විතර මම බහා තබලා තියෙනවා. තව විනාඩි කිහිපයක් උත් තියෙනවා. ධර්ම සාකච්ඡා සඳහා වෙන් කරපු කාලේ. ඉතින් කාටරි තමතරව මේ මේ ප්‍රශ්න දෙක පිළිබඳව වැඩිතර විමසන්න හෝ වෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් සුළු කාලයක් තියෙනවා මේ සභාවට ඉදිරිපත් කරන්නයි කියලා මම ආරාධනා කරනවා. දැන් ස්වාමීන් වහන්සේ එක ප්‍රශ්නයක් අපි දැන් සාකච්ඡා කරා වෛරය එන එකත් කාම තණ්හා කෙලස් ඉපදෙන එකට හරියටම දැන් ආපහු එන්නේ නැහැ කියලා ස්ථිරත්වයක් කියන්න බෑ කියලා යම් කිසි යෝගයක ඒ භාවනා මාර්ගයේ ඒ තෘෂ්ණා කාමචන්ද අනුශය වශයෙන් ටික ටික ටික ටික දුරු කරලා දුරු කරලා දැනিলা තියෙනවා නම් එහෙම කොට එන්න පුළුවන් නේද තත්වයක් වෛරය ආයි කිසිම වෙලාවක ඉන්න බැරි. ආ තුන්වෙනි මාර්ගඵලය වගේ ලැබෙනකොට සාමාන්‍යයෙන් වෛරය තරහව කියන දෙක අනාගාමී මාර්ගයෙන් ආපසුන වෙනා විදියට නතර කරනවා. ඒ වුණාට මනාගාම වෙලා රහත් වෙන කෙනෙක් විසින් ප්‍රහාණය කළ යුතු උද්දම් භාගයේ සංයෝජන තියෙන කාමරාග පටික කියන දෙක කාමයට ද්වේෂයත් දෙකේ හේවණලි දෙකක්. ඒ කියන්නේ අරක ගෙවිලා තමයි තියෙන්නේ දැන් හේවණල්ල තියෙනවා. නමුත් ඒ උද්දම් භාගයේ සංයෝජන වලම තියෙනවා කාම රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා. මේ උද්දච්ච කියන චෛතසිකය මේක කාමරාගෙද එහෙම නැත්නම් රූප රාගෙද කියලා තෝරගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. අනාගාමී වෙලත්. එහෙම නැත්නම් පටිගෙද අරූප රාගෙද කියලා තෝරගන්න බෑ. ඒ නිසා අනාගාමී වෙච්ච කෙනෙක් වුණත් රූප රාගමත් වෙච්ච වෙලාවක අනේ මං හිතා හිටියේ නම් කාම රාගේ නෑ කියලා දැන් මේ ඒ වගේ එකක් තියෙනව නේද කියලා රූප රාගෙට කාම රාගය කියලා පටලවා ගන්න ඉඩ තියෙනවා తాවකාලිකව උද්දච්ච චෛසිකේ නිසා. ඒ නිසා මෙවුවා වංචනික ධර්ම රාශියක් වැඩ කරන නිසා නিত্য උත්තර දෙන්න බෑ. ඒ වෙලාවේ දැන් රූප රාගයයි කාම රාගයයි අතර අරමුණ නිසා දැනගන්න පුළුවන් මේ දෙක වෙනස් කරලා. නෑ අරමුණ හිතින් ගන්න එකක් වෙන්න පුළුවන් බාහිර එකක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ <clears throat> විශේෂයෙන්ම හීන ලෝකෙදී ඒ මතුවෙන දේවල් වලදී ඒක හොඳටම අරමුණක් වෙන්න ඉඩ තියෙනවා. හීනෙන් මතුවෙන දෙයක් අරමුණක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් හැලුසිනේෂන් එකක් කරන එකක් අරමුණක් වෙන්න පුළුවන්. අනාගාමී වෙච්ච කෙනාට පඩරවිල්ල වෙනවා හැබැයි කිසි කෙනෙක් උදව්වක් නැතුව එයා දැන ගන්නවා ටික වෙලාවකට. අනාගාමී මට්ටමට ගියේ නැති කෙනා ඊටත් වැඩි බරපතල විදියට පුංචි දේවල් ලොක් කරලා හිතන්න පුළුවන් ලොකු දේවල් පුංචි කරලා හිතන්න පුළුවන්. ඒකේ තියෙන වංචනික ධර්ම කියන කොටස පර්වර්ෂන් එක බටහිර මානසික විද්‍යාවට තාම අහු වෙලාවක් නැහැ. ඒක නිසා Taman Taman සුචරිතවාදී කියලා හිතා ගන්නවනේ ඒක හොඳයි. එයා තරහ එන්නෙත් නැහැ, වෛරෙ එන්නෙත් නැහැ. අවුරුදු 7-8 ඉන්නවා. වතු වෙච්ච දවසට හිතෙනවා ගිනිගන්ධක් පිපුරා වගේ දිගට එනවා. රේරුකාණ චන්දවිමල ස්වාමීන් වහන්සේ මේ බෙහෙතකම් හරීමේ කරලත් නැහැ. පස්සේ අන්තිමට කොහොම හරි සීකර් මහත්තයා දැනගෙන මේ ඇහැ ඔපරේට් කරලා දීලා තියෙනවා. ඔපරේට් කරපු වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ කර ප්‍රසිද්ධ කරලත් නැහැ. ඉතින් මේ ගිහිල්ලා ඒ දවස්වල ඇස් ඔපරේෂන් කරපුවාම දැන් වගේ පැයෙන් දෙකෙන් එළියට එන්නේ නෑ ස්පිතාලේ දවස් දෙක තුනක් ඉන්න ඕනේ ඔපරේෂන් එකේ නැගිටිනකොට අත් දෙක බැඳලා තියෙන්නේ මොකද ඇහැ කහනවා එහෙනම් තද බල කැහිල්ලක් වෙන වතුර ඉල්ලනවා ඉතින් අර ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවතාවයට නර්ස්ට කියලා තිනවා මේ දුවේ මට වතුර ටිකක් දීපන් කියලා ඉතින් යා කිව්වලු දොස්තර මහත්තයා දෙන්න එපා කිව්වයි අත ගලවපන් කියලා තියෙනවා මේ කියන ගලවන්න එපා කියලා ඇතුලෙන් තරහක් ආවා එතනින් තරහ කාලේ මේ අම්මන්ට මේ කවුරුත් එක්කද කතා කරන්නේ ඈ මේ අර කයි මේක කියලා තරහ වෙලා පෙලි කරලා නැහැ. තරහ එළියට දාලා නැහැ. ඊපස්සේ ජේකරමන්තයා ගියාට පස්සේ කියලා තිනු මහත්තයෝ අවුරුදු 7ක් මම පරීක්ෂා කරා කවදාකවත් තරහ වෙන්නේ නැහැ නිසා මං හිතා හිටියේ මට කවදාකවත් තරහින් නැති කියලා මට ඊයේ තරහ ගියා කියලා. ඉතින් සීකර මහත්තයා කියනවා සාංශ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සුෙකුට කියන්න පුළුවන් නම් අවුරුදු 7ක් තරහ ගිලා නැහැ කියලා මොන්න තරම් චිත්ත දමනයක්ද කියලා. ඊට පස්සේ ආපු පළවෙනි සැරේම අහුණා. ඉතින් ඒ සිද්ධිය නොවුණා නම් ඒ ශාන්තිතාවන්නේ මට දැන් තරහ යන්නේ නැහැ කියලා. මේක උද්දච්චයි. නෑ උද්දච්ච නෙවෙයි තේසංස ඇත්තටම මාර්ගඵල ලබාසින්ද රහත්ලාද කියන අපි දන්නේ අපි දැඩි ශික්ෂණයක් අරද සීල්වත් රැකගෙන ඉන්නකොට තරහ එන්නේ නමුත් අදාළ අවිසිල අවිසිච්ච දවසේ තරහ ආවට පස්සේ ආත සාමාන්‍ය තරහෙන් මිනට වැඩි තරහයි. අර වැවක් එකතු කර එකතු කරලා ඉඳලා දොර කඩාගෙන ගියා වගේ. ඒ නිසා හරි අමාරුයි. මේ ශීලයෙන් අපි හික්මිච්ච තරමට මේ හික්මීම සාතිකයක් දෙන්න පුළුවන් මට්ටම එකක්ද කියලා. අනුන් ගැන හෝ Taman ගැන. ඊට පස්සේ සෝවාන්සකදාගාමි වුණත් ඒ හිතේ ওই උද්දච්ච වගේ චෛත්‍යික තියෙන නිසා ඇති දේ විශාල කරලා පෙන්වනවා ලොකු දේවල් පුංචි කරලා පෙන්වනවා ඒ වගේ తాවකාලික වෙනස්කම් ඇති වෙච්චාම අර ස්ථිර ප්‍රකාශයක් කරලා තියෙන එක නම් බංකොලොත් වෙනවා හොඳම වෙලේ තමයි කිසිම ස්ථිර ප්‍රකාශයක් කරන්න ඕන මේ සංසාරේ ඉන්නකන් සියල්ල අනිත්‍යයි මාර්ගඵලයක් ලැබුණයි කිව්වත් ආයසරයක් ඒක බුලන් සැකේනවා ඒක නිසා ප්‍රකාශයක් කරලා තිබ්බොත් වග වෙන්න ඕන ඒ නිසා හොඳම වෙලේ තමයි මේවා මෙහිම දැනට නම් තියෙනවා ඒ අපේ ලොකු සාහනීසින්න කාලේ මට කිව්වා එක දවසක් මේ හීනෙන් තරහ ගිහිල්ලා. හීනෙන් තරහ ගිහිල්ලා කියනවා නම මට අවදි වුණාට පස්සෙත් හිතට දෙනවා. හීනෙන් අවදි වුණාට පස්සෙත් හිතට දෙනලු මං හිතුවේ මට තරහ යන්නේ කියලා. නමුත් බලනකොට තරහ ගිහිල්ලා ඒකෙන් කයේ කිමිකල්ස් වෙනස් කරලා නිින්දෙන් අවදි වුණාට පස්සේ තාමත් හිතේ අර දැඩි ගති තරහ ගති තියෙනවා. හීනෙන් සාමාන්‍යයෙන් චේතනික වෙන්නේ නැහැ. ඒ කියන්නේ නැගිටට පස්සේ හිතට දෙනවා. චේතනාව නැහැ. නමුත් නැගිටට පස්සේ හිතට දෙනවා කියලා කියන්නේ ඒක ඉරක් ඇඳිලානේ. ගලේ කෙටි වගේ ඉරක් ඇඳලා නැගිටට පස්සෙත් තියෙනවා. ඒ කියලා ඒක කියන්නේ ශාන්තික තියෙන නිර්හංකාරකමයි පිරිසුදුකමයි. වෙන කෙනෙක් නෝ කියන දෙයක් නැහැ. ඉතින් ඊනින් තරහා ගියා කියවට ගණන් ගන්න බෑනේ. ඒ තරමටම ඔබ්සර්විලියන්ස් තරම්ම සැලකිල්ලක් තියෙනවා කියනවා. අපේ ජීවිතේ මෙහෙමයි. අපි හිතාන හිටියට අපි ළඟ නොහිතන විදිහට මේ නාය පෙනේ බුම්බන්න පුළුවන් වෙලාව. ආයසරේ දවසක ආයේ බොහෝමත්ම ශාන්ත දාන්ත උපාසක උපාසිකා චරිත වලට යන්න පුළුවන්. එකක්වත් වග වෙන්න එපා. මම ඒක ඊයේ ඊයේ තිබුණ අපේ ධර්ම සාකච්ඡාවක් උඩදී ඔය පිරිමියත් එක්ක ඒකෙදි මේ දන්න එක්කෙනෙක් කියලා තිබුණා අපි දන්න හොඳ එක්කෙනෙක්ව ජාතික මේ වීර ලයිස්ට් වලට දාන්නේ කියලා. ජාතික වීරෙක් බවට ප්‍රකාශ කරන්න කියලා ඉල්ලීමක් කළා. මුද්‍රයක් ගන්න කියලා ඉල්ලන ඊට පස්සේ එහෙන් ලයිස්ට්ුවක් එවලා තියෙනවා. ජාතික වීරෙක් බවට පත් වීමට අවශ්‍ය කරන සුදුසුකම්. පළවෙනි එක තමයි මේ වෙනකොට මැරිලා ඉන්න ඕනේ. يعني හිටියොත් මේ ආකාරයට දුන්නට පස්සේ ජාතික වීරකම පිස්සු කෙලියොත් එන්නේ මොකද වෙන්නේ? අර කොමිටියත් ඉවරයි. නිසා පළවෙනි සුදුසුකම තමයි ජාතික වීරයෙක් බාටපත් කරන්න මේ වෙනකොට මැරිලා ඉන්න ඕනේ. ඊට පස්සේ බය නැතුව උට කියත හැකිනේ ඇත්ත හරි බොරු හරි කියලා. ඒ වගේ පණ තියෙනකන් එපයි කාටවත් කියන්න. මොකද ඥාන පරිමි වුණත් වෙනස් වෙන්න පුළුවන්. එනිසා කියන මේ වෙලාවේ නම් මෙහෙමයි. මොනව වෙයිද දන්නේ නැහැ. ඒකෝට ඔක්කොමලා වග වෙලා කිසිම විදිහේ ඒ වගේ මේ හතරස් ප්‍රකාශන අපි කරන්න ගියොත් පොළ මොට්ටල තමයි. ඒ නැත්නම් ඒක අවිද්‍යාවමයි. ඒක නැත්තම් මේ අනවශ්‍ය මත්තර එන තියෙන ප්‍රශ්න ඇති කිරීම. පුළුවන් තරම් ඒක මේ වාෂ්පශීලී ස්වරූපෙම තියාගෙන ඉන්නේ කොහොඳයි. ඝනයක් වෙන්න දෙන්නේ නැතුව, ද්‍රවයක් වෙන්න දෙන්නේ නැතුව. එතකොට අපිට කිසි කෙනෙකුට වග වෙන්න දෙයක් නැහැ. අපිට කීත හැකි මේ මම මේක ආරසා කරන හිටියට මේ කායවත් මං කියන දේ අහන්නේ මගේ මං හිතලා කරන දේත් මට ඕන දේ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මම පොරොන්දු වෙන්නම්. හැබැයි ඒ ගාන්ධිතුමා ඉන්න කාලේ ගාන්ධිතුමාට ආරාධනා කරනවලු මිනිස්සු හරි කැමැතිලු ගාන්ධිතුමත් එනවා කියලා පෝස්ටර් එකේ නම දානවා. රාජ්‍යසභාවක දන්නවලු. ඉතින් ගියාම කියනලු අවසරයි අපි ඔබතුමාට ආර්දනා කරනවා අපේ රැස්වීම ප්‍රධාන දැනගන්න. ගාන්ධිතුමා කියනවලු ඔබ නම දාපන්. හැබැයි මගේ මේ ගුරු සහෝදරයා ඊට දුන්නොත් එඤ්ඤම් කියනවා. එනේ මේ කය එදාට මොනවා වේද දන්නේ නැහැ බොහොම කෙසරුතු මිනිස්සයා ලෙඩා මේ බూరు සහෝදරයා ඉද දුන්නොත් එඤ්ඤං උඹලට ඕන කරන් නම දාන එක නම දාපන් ඊට පස්සේ අනේ නොවන එක කියන්න බෑ ඉතින් අපි ඇත්තට ආයෙත් ෆෝඩ් ප්ලෑන් ගහනවා ආරම්භයක් කරගෙන වැඩ කරගෙන ගියාට අපි ඔක්කොටම කියනවා සියලු දෙනාගේ දැනුම සඳහා මේම කරාට එහෙම දේවල් කියන්න එහෙම ප්‍රකාශයක් කරන්න මේ මේ මේ මනුස්ස ලෝකෙ බෑ. එහෙම කියන දේශපාලනඥයෝ ඒ කියන කට්ටිය මොකද්ද අතවාසියක් බලාපොරොත්තු වෙන ඔය අපිව රවට්ටන්න හදන්නේ. කද්දාවත් කරන්න බෑ. කද්දාකත් පොරොන්දු වෙන්න බෑ. පොරොන්දු වුණා නම් ඒ තරමටම ඔලොමුතරයි. ඒ තරමටම මේ අනිත්‍ය ධර්මය දන්නේ. ඉතින් ඒ නිසා ඒක තමන් විශ්ේයෙම අපන්නක ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාවේ ඉන්නවනම් අපිට ඕන වෙලාවක ගිහිල්ලා කෙනෙක්ගේ අනුකම්පාවක් ඉල්ල ගන්න පුළුවන්. මම මේ ප්‍රකාශ කරා තමයි. ඒ ප්‍රකාශ කරේදී මගේ නොදැනුවත්කම නිසා නමුත් ලෝකේ කියන්නේ මෙහෙම ශීඝ්‍රයෙන් වෙනස් වෙන එක. විශේෂයෙන්ම චෛසික ධර්ම ගත්තාම මොනම විදියකින්වත් වග වෙන්න නරකයි. එකෙන් කියන්නේ අපි චපල වෙන්න හදනවා ඕන දෙයක් වෙච්චවයි කියලා හැඟුම් උදාහරණ එක නෙමෙයි තමයි ඇතුලෙන් පුළුවන් තරම් ශික්ෂාගරුක වෙනවා සීල සමාධි ප්‍රඥාවලින්. නමුත් තව කෙනෙකුට ප්‍රකාශයක් කරනකොට නැත්නම් තව කෙනෙක් ගැන ප්‍රකාශ කරනකොට මතක් කරගන්න ඕනේ නිත්‍ය සංඥාව ඉඳලා මොකක් කතා කරන්න යන්න එපා. කතා කෙරුවොත් ඒක අධ්‍යාත්තරද්දක්. එතන සමාජයේ පවතින සම්මුති මට්ටමේ මේ යන්නේ කියන එක මේ ඒත් එක්කම කියවෙනවා. හරිම අමාරු මේ විශේෂයෙන්ම මේක වෙන්නේ මේ මේක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තුමා අඳුනාගත්තේ මේක සමාජශීලී වීම නිසා අපි ඇති කරගත්ත ප්‍රශ්නයක්. අනිය ජීවත් වෙන මනසට මේක නැහැ. අර එන්නේ. ඒ නිසා ambiguity of civilization කියලා වෙන වෙනම පේපර් එකක් කියව මැරෙන්න කිට්ටු වෙලා අපි සමාජශීලී නොවුනා නම් අපිට අද එන ප්‍රශ්න වලින් 95ක් නැහැ. මේ ශිෂ්ට ශිෂ්ටාචාරයේ කියන ශිෂ්ට වෙන්න ගිය නිසා ඇති කරගත්ත විශාල ප්‍රශ්නයක් තමයි මේ මුදල් ප්‍රශ්නේ විවාහයයි මේ වගේ ප්‍රශ්න දෙක තුනක් දාගන්න. ඒ තනිකර කලාවගතව හිටපු වනචාර ජීවිතයක ඉන්නවනම් මොකක්වත් නැහැ. අම සරුවචනාංශික බාධාවට ගත්තේ නැහැ. උන්වහන්සේ කිව්වා මේ ඔක්කොම ශිෂ්ටාචාරයේ තියෙද්දි ප්‍රතිපදාව ආරාමේ කපන්න පුළුවන්. සම්මුතිය කඩන්න නැතුව අපිට પરමාර්ථයට යන්න පුළුවන්. එතෙන්දි හරියට මේ අර අත්ත බින්දේ පය බුරුලින් තබාවරෙන් කියලා තීන පද්ධතිය දෙදරන්න නැතුව තීන පද්ධතිය ගමන් කරන ගමන් තමන්ගේ ගමන බාධා නොකර යනවා කියන එක ඒක මහා පුරුෂයෙක්ගේ වැඩක්. දැන් අපේ මම හිතන්නේ යොදාගත්ත කාලය ඉවරයි. ඒක නිසා අපි මෙතෙන් ඉඳලා තුන දක්වා කාලයේ සක්මන් භාවනාවට කරලා අපි තුනට නැවත රැස් වෙනවා සමූහ භාවනාවකට. ඊට පස්සේ පහට නැවත රැස් වෙනවා ධර්ම දේශනාව සඳහා. ශිරු දිනානම තෙරුවන් සරණයි.